දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද තවත් ප්‍රශ්න විචාරත්තු කඩපිල්ලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. කාල වේලා ලැබෙන පරිදි අනිකුත් ප්‍රශ්න වලට ඉඩ තියාගෙන අපි ජනත ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 21ක් පමණ ලැබිලා තියෙනවා. දිනුවක් තියෙනවා. <laughs> පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට මම ආධුනිකයෙක් මේ. පසුගිය දින තුල තුන මගේ පරයන්ක භාවනාවේ ප්‍රතිඵල පහත සඳහන් කරමි. මුල් දිනේ සතිය පිහිටවීම ඉතා අපහසු වුණත් දැන් ඒ වැඩි ආයාසයකින් තොරව පිහිටවීමට හැකියාවක් ලැබී ඇත. පරයන්කයට වාඩි වුණ විට වැඩි වේලාවක් නොගසින් රළු හුස්ම රැල්ලත් ඒ සියුම් වීමත් සමග ක්‍රමයෙන් නොපිනී යන බව කිහිප අවස්ථාවකම දැකගතිමි. මින් කීප අවස්ථාවකම පහත සඳහන් ක්‍රියාවලියද නිරීක්ෂණය කළෙමි. හුස්ම රැල්ල සියුම් වී නොපෙනී යනවත් සමගම ශරීරයේ ඉදිරියටත් පස්සටත් දෝලණය වීමට පටන් ගනිනි. මෙය සියුම්ව පටන්ගෙන තරමක වේගයෙන් දෝලණය වෙන බව දුටිමි. ඉන්පසු ඒ ඉදිරියටත් පසුපසටත් ඉහත ආකාරයෙන්ම දෝලණය වීමට පටන් ගනිනි. මෙම ක්‍රියාවලිය විටින් විට නැවතී ආපසු ඉහත ආකාරයෙන්ම පටන්ගෙන බොහෝ වේලාවක් පැවතිනි. සමහර අවස්ථාවල ඒ විනාඩි 20ක පමණ කාලයක් පැවතිනි. ශරීරයේ ඉරියව් පිටින් පිට වෙනස් කළද මෙම ක්‍රියාවලිය එසේම අඛණ්ඩව සිදුවේ. ඉන්පසු ශරීරයේ මොහොතක් නිසල වී ඇසිපිය වේගයෙන් නැරීම සහ වැසීම සිදුන අතර ෆ්ලිකරින් ඒ සමගම ශරීරයේ දත් ටික එකමතයක ගැටීමක්ද සිදුවිය. මෙය පැවතියේ බොහෝ සුළු වේලාවකදී ඉන්පසු ශරීරයේ දෝලනයේ නැවත පටන් ගන්නු අතර ඔරලෝසුවක කටු ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට බොහෝ සෙමෙන් කැරකෙන්නට විය. මේ සිදුවන අතරතුර ශරීරයේ පපු පෙදෙස ඉහළින් යම්කිසි කාන්දමක් වැනි රින් එකක් තංගුස් නූලක් වැනි දෙයක ආධාරයෙන් පපු පෙදෙසට පතිත වී ශරීරයෙන් කුඩා කොරොප්පයක් වැනි දෙයක් ඉහළට ගෙන ගොස් එය සෙල්ලම් බඩුවක්සේ එක තැනින් තව තැනකට විසිකරනමින් ක්‍රීඩාවක් කරන බව දුටු වෙමි. එය තත්පර 30 කාලයක් පමණ පැවතිනි. ඉන්පසු ශරීරයේ තරමකට සෙලවීමක පටන් අරගෙන කන් දෙක රත් වී ශරීරයෙන් දහදිය ගලන්නට පටන් ගත්තේ. අනතුරුව ශරීරයේ කඳ කොටස පහළට නැමී ශරීරයේ පිහිටීම හරියට ඉංග්‍රීසි C අකුරක ස්වරූපයක් ගත්තේය. එය තරමක ධර්මක් කොඳු පිළිසෙට වේදනාවක් දෙන බැවින් කිහිප වතාවක්ම කොඳු පිළිස ඍජු කළද ෂණයකින් නැවතත් ඒ සීය කුරේ ස්වභාවයටම කඩා හැරෙන්නට විය. ඒ සමගම ශරීරයේ පණ නැති ගතියක්ද දැනෙන්නට විය. ඉදිරි සිදුවීම් අවස්ථා නිරීක්ෂණය කරන්න නොහැකි වුණේ භාවනා කාලයේ මේ සමගම නිමා වූ නිසායි. ප්‍රශ්නය පසුගිය දින තුල පසුගිය දින තුලම මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් එකම ස්වරූපයෙන් පෙනීමට ලැබීම මාගේ හිතේ ගති ලක්ෂණයක්ද එහෙම නැත්නම් සංස්කාර ධර්මයක ප්‍රතිඵලයක් හෝ වෙනත් කරුණක් නිසාද මේ කාරණිකව පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේවට ඇත්තට අපි උත්තර හොයන්න ගියාට මේ ශරීරයෙන් ඕනම දෙයක් කරන්න හිතට පුළුවන්කම තියෙනවා අපි හිතානින්නේ මේකේ නේවාසිකයා විදායකයා ගේ අයිතිකාරය අපි කියලා නමුත් ඒ හිත පෙන්නලා දෙනවා ටිකෙන් ටික තමයි පෙන්නලා දෙන්නේ මේක පෙනේ වාසිකත්වයක් ඇත්තෙත් නැහැ විධායකත්වයක් ඇත්තෙත් නැහැ ගෙහිමියක් නැහැ වේදකයක් අපි නෙවෙයි කියලා. ඒකේ මොකද්ද මේක තුළින් න්‍යාය පත්‍රයක් වැඩ යනවා. ඉතින් මේ වෙලාව අනික් වෙලාවට තෝ සිද්ධ වෙනවා. නමුත් අපි මේ ශරීරයේ එකේ චේතනාවෝනේ පාවිච්චි කරන්නේ. ඒව ගොරෝසු නිසා මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම තැප්පත් වෙන්න ගියාම මේක ඇතුලේ පුදුමාකාර වැඩතොගයක් කරනවා. මොලෙත් කියනවා නිදාගෙන හිටියත් ඇහැරගෙන හිටියත් කුලේ කිසිම වෙනසක් නැහැ. දිගටම වැඩ. ශරීරේ දිගටම වැඩ. අපි පොඩි ළමෙක් නිදාගෙන ඉන්න හැටි බලන්න. එළම නිදාගෙන ඉන්නකොට hina වෙනවා, කතා කරනවා, අඬනවා, දඟලනවා. ඒ ඉතින් අපි කියන ළමගේ ඇඟ හැදෙනවා. නිදාගෙන ඉන්නකොටම ඇඟ හැදෙනවා කියලා. ඉතින් මේකෙත් එහෙම තමයි. ඒ දිගටෝ මේකේ තියෙනවා ඒක බලන්න කෙනෙක් නැහැ. දැන් මේකෙදි Taman Tamanගේ නිරීක්ෂක වෙලා ඒ දකින්න දේවල් කවදාකවත් ස්වභාවික දේවල් නෙවෙයි. ඉතින් මේකේ ලොකු මේ කැතැසිස් එකක් එහෙම නැත්නම් මේ හීලින් එකක් එහෙම නැත්නම් සුව සුව සේවාවක් සිද්ධ වෙනවා. රෙකන්සිලියේෂන් එකක්. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණ වේව් එකටම යන්න දෙන්න තමයි කියන්නේ. ඒ නැගිටින්නෙත් නැතුව පුළුවන් තරම් ඒක ඉවර වෙනකම්ම යන්න අරින්න. එකකින් නතර වෙන්නේ නැහැ. කීපයක් යනවා. ආයතනයක් මේ නිස්සද්ද තැනකට එනවා. ආය ටිකක් නලවනවා. ඉතින් ඒක හරි අමාරුයි කියන්න සමහරව මේක මේ භූත බලවේග කියලා කියන සමහර ධාතු ගුණ කියලා කියනවා. ඒ වෙනතන සමහරව කියන pent up energy එක රිලීස් වෙලා යන වෙලාව කියලා. කෙසේ නමුත් මේක මේ භාවනාවේ ලැබෙන සුව සේවාවක්. පුළුවන් නම් ඒක දිගටම යන්න දෙන්න ඕනේ. ඉතින් මේක වෙනකොට බයක් වෙනවා නම් සැකයක් වෙනවා නම් කියනවා තමන්ගේ කය දිහා බලන්න නැත්තම් ඇත්ත කරලා බැලුවත් ප්‍රශ්න නැහැ. නැත්තම් ආනාපාන කරන එක නා ආනාපානේ බලන්න. බය නැහැනේ. Tamanට මේ පරිශ්‍රණය කරන්න ඕනේ නම් එයාට ඒක සම්පූර්ණයෙන් කරලා දෙන්න ඉඩ අරිද්දී කියලා. අපි වෙන්නේ හුඟක් වෙලාවට මේ ෆිජිට් ටයිම් ටේබල් එක නිසා හුඟක් වෙලාවට මගදී නතර වෙනවා. නමුත් ටික කාලයක් ගියාට පස්සේ උකට තියෙන බය ඇරෙනවා. බය ඇරලා වෙන දෙයක් වෙන්න දැම්මලා දැම්මට පස්සේ ශරීරේ නිකන් මේ මේ පොඩි කාට ඇති වෙන්න නටන්න වැල්ලට ගිහිලා දැම්මා වගේ උනටලා නටලා නටලා නටලා උට අවශ්‍ය ව්‍යායාම ටික ලබා ගන්න. අර ගෙදරක් ඇතුලේ කොටු කරගෙන හිටියා වගේ නෙවෙයි. ඉතින් මේක එක විදියකට ශරීරයට දෙන වැල්ලට ගිහිලා පොඩි එකක් දාපුවාම පැලිසෙල්ලම් කරන්න දෙනා වගේ වැඩක් තමයි තියෙන්නේ. හරි අමාරුයි මේ මොන හේතුව නිසා මොන පණිවිඩයක් මේකෙන් ගෙනත් දෙනවද කියලා කියන්න අමාරුයි. අර බුදුමේ ආමතු කෙනෙක් ඉන්නවා ආහාර විතරයි තියෙන මම දැක්කේ නෑ. එහෙම උනේ නැත්තම් තාම භාවනා සිද්ධ වෙලා නෑ කියනවා. මේ වගේ විකෘතියක් වෙලා නැත්තම් තාම භාවනා වෙලා නෑ කියලා. භාවනා නොකරපු අය කියනවා මේවා විකෘති කියලා. විකෘති නෙවෙයි. මේවා ඉවත් වෙන්න ගියොත් ශාරීරික ලෙඩ වෙනවා ගැතිය අඩුයි, මානසික අසහන එනවා අඩුයි. ඒ ඒකෙම රිලීස් වීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. පැයක භාවනා වාරයක් මට හැඟෙන්නේ කුඩා වාර ගණනාවක් ලෙසිනි. A collection of series of small sessions due to interruptions. බාහිර බාධාවන් අඳුනා ගැනීම ලෙහෙසි නමුත් අභ්‍යන්තර බාධාවන් වරහන් ඇතුළේ ඉන ඉන chatting හඳුනාගන්නේ තරමක් ප්‍රමාද වෙලා. සමහර විට නොදැනීම හිත වෙනත් කටයුත්තක යෙදිලා. in a different thinking process. ආනාපානේ නැවතත් පටන් ගන්නට වෙනවා. ස්වාමින් වහන්සේ හිතේ මේ ස්වභාවය මේ පැදුරටත් නොකියා හොරෙන් පලා යෑම භාවනාව දියුණුවන විට හොඳ අතට හැරෙයි යයි සිතමි. තෙරුවන් සරණයි. ඉතින් මේක මේක බාරගත්තොත් මේක තමයි හේතුඵල ධර්මය කියන්නේ කියලා. මේක ඒ ඒ හේතු ආපම ඒ ඵල ලැබෙනවා. ඒකට විරුද්ධ වෙන එක තමයි හිත කියන්නේ. හිත කියනවා මෙහෙම වෙයක් කියලා. ඉතින් මෙතනදී අපි හිතේ තියෙන මේ ඔලොමල විධායකත්වය අයින් කරලා හේතුඵල ධර්මයට ඉඩ දුන්නට පස්සේ කුණකක් එනකොට කෙහෙල් දැල්ල වැනෙනවා. ගින්දරක් එනකොට රත් වෙනවා. ආන්නේ විදිහට මේක වැඩ කරන්න පටන් අර ගන්නවා. ඒතර කවදා හරි තේරුම් අරගන්නේ මේක නතර වෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. යම් දවසක යවුරු හරි හේතුඵල ධර්මයේ දැක්කනම් ධර්මයේ දැක්කා කියනවා. යම් දවසක කවුරු හරි ධර්මයේ දැක්කනම් බුදුන් දැක්කයි කියලා කියනවා. අපි මේ කරන්නේ රංගපෑමක් දවස පුරාවටම එකක්වත් වෙන්න දෙන්නේ නැහැ. මොකද අපි එතන එකට පෞරුෂත්වයට හොඳ නැහැ. ඒ නිසා අපි මේ මහත් එක් වෙන්න හදනවා. නොන මහත් එක් වෙන්න හදනවා. ඒ හැම එකදී වෙන්නේ මේකටට ප්‍රകൃතියට එන්නේ දෙන්නේ. කුඩා කාලේ ඒක නැහැ. අනිතික සත්තුන්ගෙත් ඒක නැහැ. මොකද උන්ට ශිෂ්ටාචාරය කියලා එකක් නැහැනේ. ඒ නිසා මේ ශිෂ්ටාචාරය නිසා දවසකට විදින ප්‍රමාණය අපි දන්නවනම් මේ ශිෂ්ටාචාරය කියන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන ප්‍රශ්නයක් ඒක අන්තිම කාලේ වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලිව්වා ambiguity of civilization කියලා. අපි මේ ශිෂ්ට වෙන්න ගිහිල්ලා කොච්චර විකෘතියක් කරනවද කියලා. මේ ආයෙත් මේ වැද්දෙක් වෙන්න හදනවා කැලියට යන්න කියන එක නෙමෙයි කියන්නේ. ජීවිතේ ජීවත් වෙන්න ආරින්නේ. ඒ කියන්නේ මේ එක එකනට ඕන විදිහට රඟපාන්නට යන්නේ නැතුව. ඉතින් ඒකට පෙර හුරුවක් තමයි ਸਰවචනාංශයේ අරඤ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම වෙන්නේ මේ පරිේශණයට හොඳම පරිේශනාකාරය ඒක. තමන්මයි තමන්ගේ නිරීක්ෂකයා, තමන්මයි තමන්ගේ නැට්ටුවා, තමන්මයි තමන්ගේ අධ්‍යක්ෂක, තමන්මයි තමන් නාටකම නටන්නේ බලාගෙන ඉන්න ගියාම පේනවා. අපි එහෙම නොකරන හැම වෙලාවෙම මොනතරම් કૃතිම දෙයක්ද කරන්නේ කියලා. අර පොඩි කොල්ලෙක් අක්ක දිහා බැලලා කියනවා අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙටයි මොකද හැම එකම රඟපෑමක් කරන්නේ පොඩි කටික දාග ගියාම ඌත් එතනම මේ සමාජයේ විදිහින් කියනවා ඔය පිස්සාණන් අතාද්දමයි අතාද්දමයි අතාද්දමයි කොට අතද්ද පිස්සාණ ඔළුවන ඔළුවනයි කොට ඔළුවන ඉතින් මේ සමාජයේ විසින් අපිට අඳලා තියෙන රූකඩේක රාන්තනවා ඔක තමයි ප්‍රොෆෙෂන් කියන්නේ ප්‍රොෆෙෂන් එකේ කරන්නේම අපිට ඇබ්නෝමල් එක්සර්සයිස් අපුරුදු කරලා ඒකට ගෙවනවා සෑහෙන ගාණක් ඉතින් සඳ උදේ මමුඩේ ගහගත්තාම සිකුරාද ඇඳ වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව ඕකේ ඉන්නවා. මම සෙන්සුරාජා දෙකේ පන්සල් යනවා, පල්ලි යනවා, අනම්මන ආයෙත් හිර වෙන්න ගහ ගන්නවා අමුඩේ සඳ උදේට. ආයෙ සිකුරාද ඇඳ වෙනකන් කඹරනවා. ඉතින් ඕක තමයි මේ ජොබ් එක කියලා කියන්නේ. ඉතින් අන්තිමට 55 වෙනකොට මාරාන්තික ලෙඩක් ඇවිල්ලා ඊතර යන්න කියලා හම්බ කරපු ඔක්කොම ඒ ටිකට ඉවරයි. ඊට පස්සේ ඉංගන්නෙක් වගේ මැරලා යනවා. ජීවිතේ ජීවත් කරන්න වෙලාවක් නෑ. ජීවත් වෙන්න ගියොත් වෙන්නේ ඔයගේ ක්‍රියාකාරකමක් තියෙනවා ඒ කවදාකවත් මේ මේ රීසන් අවුට් කරන්න බෑ. න්‍යාය ධර්ම වගේක් තියෙනවා. හේතුඵල කිව්වට චිත්ත න්‍යාය වලට න්‍යාම ධර්ම වගේක් තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා නම් මේකට වෙන දේ වෙන්න ඇරලා බලන්න ඉඳලා තියෙන්නේ. ඔය ඇත්තටම ඔය යම් ප්‍රමාණයට සතිය ආවට පස්සේ ඔය තවත් ඉස්සරහට ගියාට පස්සේ ඒකට බාර දුන්නාට පස්සේ පේනවා මේකට ටෙන්ෂන් එකක් ගන්න එපා. මේක තමයි ස්වභාවය කියලා ගත්තොත් එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට යාට ආධ්‍යාත්මික මේ පෞරුෂත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ කාටවත් උනට රඟපාන එක නෙමෙයි කරන්න ඕනේ. මේක දිහා බැලුවොත් ඊට පස්සේ සම්පූර්ණ ම්ලේච්චෙක් වාගේ ඇබරිජන් කෙනෙක් වගේ හැසිරෙනවා කියන එක නෙමෙයි තේරෙන පටන් අර ගන්නවා මේක වළක්වන්න ගියොත් මොන තරම් මානසික සහ කායික අසහනයක් විකෘති තත්යකට එනවාද කියලා. ඒ නිසා මේ සරුවචනසේ උදේවරුවට පින්නපාතය පාත්‍රය අරගෙන ලෝකයටත් හිතසුව පිණිස ගමට වදිනවා. පිළ පින්න පාත්‍ර එකක් අරගෙන සෝපත් වේවා කියලා ආයෙ කැලේට යනවා. දවසේ වැඩි හරියක් ඉන්නේ කැලේ. අර ගමට වදින එක කියනවා මහා කරුණාවෙක් කරනවා කියල. කැලේට යන එක කියනවා මහා ප්‍රඥාව කියලා. තමයි තමන්ගේ පිරදී ඉන්න පළි ඕන විදිහට කැලේට යනවා. ඉතින් එහෙම දෙයක් නැතුව අපි නිතරම ගමේ ජීවත් වෙනවා නම් උදේ ඉඳලා හැන්ද වෙනකම්ම තියෙන අර કૃතිම රංගපෑමක්. ඒක මේ අපි දැනගන්නේ ආරණ්‍ය වාසී සංඝයා කිය. ඊට අමතරව ග්‍රාම වාසී සංඝයා ඉන්නවානේ. පුදුමාකාර උදේ ඉඳලා හැන්ද වෙනකන් පුදුම ඇතිල්ලක් අපිට විතරනේ අපි වගේ එහෙම නෙවෙයි අපිට විවේකයක් තියෙනවා. ඇත්තෙම නැහැ. කොයි මනුස්සයා කොයි වෙලාවෙ එනවද දන්නේ ස්ටෑන්ඩින් ඕන් සෙරමනිස් තමයි. ඒක සෑහෙන්න ගෙවනවා. ඉතින් අන්තිර බලනකොට නටමනට මොකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. රටෝ තොවිලකුත් නැහැ. ඒ නිසා භාවනා කරන එක පොඩ්ඩක් බලනවා. මේ අපි නටවන්න නැතුව තිබ්බොත් මෙයාගේ ස්වභාවික නැටුම කොහොමද කියලා. එහෙමෙකුත් තියෙනවා. ඒක බොහෝ විට සිද්ධ වෙන්නේ ඒකායන ධර්මයක් මත හේතුඵල ධර්මයක් මත. නිකම් පටිච්ච සමුප්පාදය අනුව ඒක බලන්න තරම් කොච්චරක් ಗುಣ දියුණු කරන්න ඕනද බලන්න ඇති වෙන දේ දිහා බලලා දැන් ওই තියෙන තොයිලියුමක් තියෙන චෝදනා ස්වරූපෙන්නේ. වාර්තාව ඉදපත් කරන චෝදනා ස්වරූපේ චෝදනාවක් නෙවෙයි. මේක තමයි ප්‍රകൃතිය කියලා බලනින්න ගියොත් කිසිම තැනක මේ ෆ්‍රික්ෂන් එකක් ඉන්නේ නැහැ. ෆ්‍රික්ෂන්ලස් පාත් එකට වැටෙනවා. ඒ කම්ෆර්ට් සෝන් එකට වැටෙනවා. ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකට වැටෙනවා. ඒ සෝන් එක ගඟකට කොටයක් වටිච්චාම ගහගෙන යන විදිය තමයි තියෙන්නේ. අය කොටේ ගඟ වතුරට හරස් වෙන්න යන්නේ. ආන ඒකට කියනවා natural flow කියලා. ඉතින් ඒක තමයි ටාවිසම් කියලා කියන්නේ. ඒක තමයි මේ චීනේ චීනතදී ජපානේ ෆ්ලෝ එකට අහුවෙලා යන්න ආරින්න. ඉතින් එයාට මොනවාක්වත් ප්‍රතික්‍රියා කරන්නේ එහෙම නැත්තම් කියනවා මේ මහ උලඟක් කැලයක් අසින් ඇහෙට බලන්න කියලා. කැලයක් අසින් රෙජිමන්ට් එකට යන්න බෑ. ආමි එකට යන්න බෑ. හැප්පෙනවා. කුලඟකට යන්න බෑ. මොකද ඒෙන් හැදෙනවා, මේෙන් යනවා, උඩින් දානවා, යටින් දානවා, ගමන යනවා. ඒන්නේ ලාලිත්‍ය ඉගෙන ගන්න එක තමයි ඔය මේ හේතුඵල ධර්ම ඉගෙන ගැනීමේදී සිදුවෙන්නේ. ඒකට වෙනම දැනුමක් ඕනේ නැහැ. අහිංසක වෙන්න ඕනේ. නිර්හංකාර වෙන්න ඕනේ. එතකොට ඔය ගමන යනවා. නමුත් වෙන්නේ අපි ඒක එනකොට අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා මේක වැරද්දක් වෙන්න ඇති කියලා හිතනවා. මොකද ඒ තරම් අපිට වැරද්ද හැබෑ නිවහන වෙලා හැබෑ නිවහන වැරද්දක් වෙනවා. ඔළුව තුප්සි තුරුයි තමයි ඔළුවෙන් හිටගෙන තමයි ඉන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ දිනයේදී කමඨහන් පිළිතුරු වශයෙන් කනේ වැලි උදාහරණය ඔබ වහන්සේ පැවසුවේ මාගේ ශරීරයේ ඉදිරියට නැවීමේ ප්‍රශ්නයටයි. එම උපදෙස් පරිදි වැටුනොත් වැටුණා වේයයි සිතා ශරීරයේ කෙලින් කිරීමට උත්සාහ නොදරුවෙමි. යම් වේලාවකට පසු ශරීරයේ සෙමෙන් කෙලින් වීමක් දැනුනි. මෙම උපදෙස ලබා දීම පිළිබඳ ඔබ වහන්සේගේ දෙපා නමද ඉතා ගෞරවයෙන් নমස්කාර කරමි. සාදු සාදු. අද ප්‍රශ්නය නම් සිත පිට ගිය විට එහි ක්‍රියාකාරීත්වයේ දෙආකාරයකට දුටිමි. පළමු ආකාරය මම දැන් මෙතන. පිවට් පොයින්ට් එකේ සිට ශබ්දයකට ගොස් ආපසු පැමිණේ. නැවත වේදනාවකට ගොස් ආපසු පැමිණේ. මීළඟට සිතුවිල්ලකට ගොස් ආපසු පැමිණේ. දෙවැනි ආකාරය නම් පිවට් පොයින්ට් එකේ සිට ශබ්දයකට ගොස් ඉන්පසු එතනින්ම සිතුවිල්ලකට ගොස් එතනින්ම වේදනාවකට ගොස් ආපසු පැමිණේ. මේ දෙආකාරයේ මාරුවෙන් මාරුවට දකි. මෙහි එක් ක්‍රමයක් අනෙකට වඩා වෙනස් නැත්නම් එකම දැයි අනුකම්පාවෙන් බාධා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අර මේ අතරබැඳ තමයි ඇත්තටම ඔය සදාචාරය තියෙන්නේ. සදාචාරවාදියෙක් නම් බලාපොරොත්තු නො හිත පිට යන්නම බෑ. හිත තියෙන්නේ අරමුණේම කිය. ඉතින් ඒ එහෙම වෙන්න මැරෙන්න ඕන. මැරලොත් නැත්නම් හිටින්නේ නැහැ. පණ තියෙන හැම එකම නාලියනවා. ඊට පස්සේ යණ යන තරේ ආයෙත් හෙඩ් ඔෆිසර් රිපෝට් කරලා ඵලයන් කියලා කියනවා. ෆීල්ඩ් ජොබ් එකට යන මාසෙක එක ජොබ් එකක් ඉවර කරලා ආයෙ හෙඩ් ඔෆිස් එකට ඇවිල්ලා අනිත් ජොබ් එක අරගෙන යන්න කියලා. මොකද මූ ෂුවර් නැති නිසා. නමුත් මිනිහා ෂුවර් නම් එයාට ටිකට් එක දෙනවා මේ වැඩෙන් මේ වැඩේට මේ වැඩෙන් මේ වැඩේට යන්න පුළුවන් කියලා. ඒක ඊටත් වැඩිය ඇඩ්වාන්ස්. හැබැයි ඊටත් වැඩිය ලොකු පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. එකින් එකට එකින් එකට පැන පැන හිත ගියත් කොතනද ඉන්නේ කියලා බුක් කීපින් කරන්න පුළුවන් නම් ලොකු හයියක් ලොකු ශක්තියක් එනවා. ඒකට මේම මනරම් නිදර්ශනයක් තියෙනවා. රූප භවනාම තමයි කෙනෙකුට පුළුවන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ නීල පිට ලෝහිත ඕදාත කියන ධ්‍යාන හතර අරමුණු හතරට ධ්‍යාන කරන ඊට පස්සේ පඨවි කසිනේ ගත්තොත් ඒකේ 1 2 3 4 ධ්‍යාන හතරට යන්න පුළුවන් ඒකෙන් ඊට පස්සේ ආකාසානංචායතනේ ආකින්චඤ්ඤායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ වසඤ්ඤානාසය. ඒකට පඩවි කසිනේ 8ක් තියෙනවා. ආපෝ කසිනේ 8ක් තියෙන නිසා අටේව 8ක් 64ක chart එකක් තියෙනවා. ඕක මාස්ටර් කරනකොට. හැම වෙලාවෙම පඩවි කසිනේ ඉඳලා ආපෝ කසිනේට යන්න ඕන නම් එයා එක එකේ පළවෙනි ධ්‍යානෙට ඇවිල්ලා කසිනේ මාරු කරලා ඊගාව එකේ යන්න පුළුවන්. ඒකෙන් තව ධ්‍යානයකට යනවා පළවෙනි ධ්‍යානෙන් එළියට ඇවිල්ලා ආයේ කසිනේ මාරු කරනවා. හැම වෙලාවෙම මාරු කර කර තමයි යන්නේ. ඉතින් ඒක තමයි සාමාන්‍ය දෙන ස්ටෑන්ඩඩ් එක. මුගලන් ස්වාමීන් වහන්සේට පුළුවන් එක කසිනක ඉඳලා ආයේ හෙඩ් ඔෆිස් එකට එන්නේ නැතුව කෙලිම අනික් කසිනට යන්න. ඒකේ රෙඩිය එන ලොකු මාස්ටර් එකක්. ඉතින් ඔය නන්දෝපනන්ද නාගරාජයා দমনය කරන්න ගියාම එයාට ඊට වැඩිය බල තියෙනවා. එයාට පුළුවන් කෙලිම තේජෝ කසිනට ඉඳලා පඨවි කසිනට යන්න. පැටවි ගසින් ඉඳලා ආපෝ ගසින් යන්නේ. ඉඳපු ගාම එයා ගින්දර විසි කරනවා ඊට පස්සේ අලු විසි කරනවා ඊට පස්සේ වතුර විසි කරනවා. ආ කෙනෙකුට ගිහිලා ආයේ හෙඩ් ඔෆිස් ගිහිල්ලා එන්න ගියොත් පරාදයි. ඉතින් කිසිම රහතන් වහන්සේ නමකට බෑ නන්දෝපනන්ද නාගරත්න දමණය කරන්න. මොගලන් හාමුදුරුවෝ ගිහිල්ලා දමණය කරනවා. එතකොට ආට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මොගලන්ට විතරයි ආයේ හෙඩ් ඔෆිස් එකට වාර්තා කරන්න නැතුව ජොබ් එකෙන් ජොබ් එකට යන්න පුළුවන්. ඒකට අරු ගහන ගහන එකට විරුද්ධ එකට හසුරවන්න ආපහු බින්දුවට ගිහිල්ලා එන්න ඕනේ නැහැ. ඒකද ඒක පුළුවන් නේ බුදුරජාණන් වහන්සේටයි නන්දෝපනන්ද මේ මුගලන් මහරහතන් වහන්සේලා විතරයි කියලා කියනවා. ඉතින් ඒක තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන්නේ. හොඳටම පිස්සුනේ. අර උණින් අර මොණ්ඩ පයින්නවා දන්නේ නැහැ. ඉතින් ඒක බුක් කීපින් නැහැනේ අපිට. ඉතින් එතකොට අපි හිතාන්තික නන්නත්තරයි කොහේ යනවද කියලා දන්නේ නැහැ. කියන්නේ පිස්සු හොඳ එක කියලා කියන්නේ ඒකට. නම හොඳටම දැනගෙන ඒක වෙන්න පුළුවන් නම් භාවනාවේ හොඳ එක. ඉතින් ඒක පිළිබඳ විශ්වාසය ගන්න අපි 1 2 3 4 ක්‍රමයට ගිහිල්ලා බින්දුවට ගිහිල්ලා ආයෙ ගිහිල්ලා කරලා කරලා කරලා කරලා මාස්ටර් කරන්න ඕනේ. මං කියන්නේ අපිට මාස්ටර් කරලා මුගලන් මහරහතන් වහන්සේ ගිය දණ්ඩ යන්න පුළුවන් කියලා. නමුත් මේ නිදර්ශනවලින් පෙන්නනවා මේ හිතේ තියෙන ශක්තිය අතින් අපි සියල්ලම එක සමානයි. නමුත් අපිට සැකයක් තියෙනවා. එකිනෙකා පිළිබඳ ඒ සැකේ නිසා අපිටම ශක්ති විදියට පේන්නේ අපිට වෙන්නේ පිස්සු විදියට. ඒ නිසා හොඳම වෙලාව තමයි බින්දුවටම ගෙනල්ලා බිඳුව හොඳට අවබෝධ කරන ඩේටම් ලයින් එක හොඳට ඩිසයිඩ් කරන ඩේටම් ලයින් ඉඳලා 1 2 3 4 පීරියඩ් එකට යනවා. ආයේ මයිනස් යන්න ඕන. ආයේ ගිහිලා ගිහිලා පුහුණු කරුවට පස්සේ මේකට යන්න දෙන්න පුළුවන්. එකම දෙයයි වෙන්නේ අනේතන්ට සර්ච් ලයිට් එක අල්ලනවා. එච්චරයි. සතියෙන් කරන්නේ එච්චරයි. එහෙම නැත්නම් බුක් කීපින් තියෙනවා. බුක් කීපින් තිබ්බට පස්සේ මේ ඔක්කොම දක්ෂතා. අපි දැන් වෙලා තියෙන්නේ බුක් කීපින් නෑ. ඒකට ඕන විදිහට යනවා. ආවට පස්සේ අපිට ඉතුරුන පශ්චාත්තාපය විතරයි. ඒ නිසා මේවා හොඳටම භාවනා කරලා ඉවරනට පස්සේ normal life එකට වැටෙනවා කියන එක තමයි සෙන් බුද්ධාගමෙන් කියන්නේ භාවනා කරන ඉස්සලා කන්ද කන්දනේ කන්ද තමයි. භාවනා කරන වෙලාවේ කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. භාවනා කරලා පස්සේ ආයෙත් කන්ද කන්ද තමයි. ඉතින් ඒක හිතා ගන්න බෑ සදාචාරවාදියාට සදාචාරවාදී වෙනවා. භාවනා කරලා පස්සේ 18 රියන් වෙන්න ඕනේ, රැස්වි දෙන්න ඕනේ, උඩින් යන්න ඕනේ, දිබ්බ ජක්ක පහළ වෙන්න ඕනේ කියලා අපිට ඇඳලා තියෙන චිත්‍රේ මේ අපි ළඟ දැනට තියෙන ටිකට මොකද්දෝ වෙනස් එකක් ඇඳලා පෙන්නනවා. ඒක තමයි ආගමෙන් කරන දේ. ධර්මයේ එහෙම එකක් නෙමෙයි කියන්නේ මේ තියෙන එක පතුරු ගහලා පෙන්නනවා. මේක මේක කිසිම මේකේ ඇබ්නෝමැලිටි එකක් නෑ. ඒ නිසා පුළුවන් තරම් බුක් කීපින් තියාගන්න. එහෙම නැත්නම් අපි නෝට් කරනවා කියන්නේ ලේබල් කරනවා නැත්නම් නම් කරනවා කියන එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ under the light of mindfulness. ඒ නළුව යන යන තැනට search light එක අල්ලන්න. එතකොටත් ඒකේ මේ මොකද්ද කියන්නේ? ඒකේ තියෙන නවම ගතියක් නෑ, ඩ්‍රාමා එකක් නෑ, ස්වභාවය කියලා තේරෙනවා. ඉතින් ඒකට අපි අපේ අපේ ප්‍රകൃතියට ආස කරලා පුළුවන් තරම් 0 level එක අල්ල ගන්න ඕනේ ඉස්සල්ලා. datum line එක. ඊට පස්සේ අනිත් ඒවාට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට මේ භාවනා කර කර ඉන්න වෙලාවේදී මේ datum 0 line එකට යන එකම අමාරුයි අපිට. ඒ තරම් අපි අර උපයගත්ත දේවල් වලට බැඳිලා අපි එහාට මෙහාට ඇදලා බැඳලා තියෙන්නේ. ඉතින් බිඳුවට ගන්නකොට ඩේටම් ලයින් එකට ගන්න එක තමයි අපි කරන්න තියෙන්නේ ශික්ෂණේ හරහා සීල ශික්ෂාවෙන් සමාජ ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් හිතාමතයමක් නොකර සිද්ධ වෙන දේ පූර්ණ අවධියකින් පූර්ණ අප්‍රමාදයකින් විජිලන්ට් ඩෙලිජන්ට් බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි අවදි වෙනවයි කියලා කියන්නේ. ඊට පස්සේ Tamanට ඕන Tamanට ඕනේ වැඩක් කරන ගමන ගමනොත් එහෙම නැත්නම් මේක ටිකක් ඩිස්ටෝට් කරන ගමනොත් අර ආලෝකයේම නැත්නම් ඒ දැක්මෙම තියාගෙන ඉන්න පුළුවන්. එතකොට පේනවා මේක මේ මුලදී අත්‍යවශ්‍යයි සදාචාරය. සීල ශික්ෂා අත්‍යවශ්‍යයි. පහු වෙනකොට සදාචාරය කියලා කියන්නේ බ්‍රේන් වොෂ් එකක් කියලා තේරෙනවා. මනසට දාවෝ કૃතිම දාගත්ත දෙයක්. ඒ ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. නමුත් ඒක ඕනකට වැඩිය දාගත්තොත් අතරම් මේ හොඳ පිහියක් කියලා එනගත්තොත් ඒත් ඇනෙනවා. ඉතින් ආගමේ ඉන්න මිනිස්සු හැම කෙනාම ඒක ඕනට වැඩිය සදාචාරවාදයකට දාගෙන ඒ නිසා ਸਰවචන්සේ සඳහන් කර තිනවා පුඤ්ඤ පාපම් පහීනස නත්ති జాగරතෝ බයං. පින්පව දෙක අතහැරපු නින්දට වැටෙන්නේ නැති මනුස්සයට ආයෙ බය වෙන දෙයක් නැහැ. බය තියෙන්නේ මේ පින්පව් දෙක අදහනකන් තමයි. ඒ නිසා අපි ගිහිල්ලා ගිහිල්ලා පින්පව් ඉක්මවන්න වෙනවා. ඒක අමාරුයි. ওই සදාචාරය සහ ආගමක ආගමික රාමුව තුල ඒ විපස්සනා වෙදි වෙන්නේ ඒ රාමුවෙන් එහා පැත්තට වඩාගෙන යන්නේක තමයි. ඒක පුදුවේ කරන්න යන්න එපා. පුද්ගලිකව කළ යුත්තක්. මම දැන් මෙතන කියන ඩයිමන්ෂන් එකේ විතරයි වෙන්නේ. දෙන්නෙකුට කට්ටත් දාගෙන නිවයි යන්න බෑ. දෙන්නෙකුට කට්ටක් දාන කඹේ යන්නත් බෑ. දෙන්නෙකුට කට්ටක් දාන පීනන්නත් බෑ. ඒ නිසා බඳපු අය ගැන සෝරි. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව විනාඩි 20ක් 30ක් අතර තුල බ්ලැන්ක් කැන්වස් එකක් දිහා බලා සිටින්නාක් මෙන් ඊතා සමීපව සිටිය හැකිය. ඒ අතරතුර වරින් වර හඬක් සිතුවිල්ලක් වේදනාවක් ආදී පැන නගී. ඒ එක් එක් ක්‍රියාකාරීත්වයන්ගේ මුල මැද සහ අග දෙස as a passive observer බලාගෙන සිටිය හැකිය. තවද මෙම ක්‍රියාකාරීත්වයන් ඇති වෙනවා නැති වෙනවා බවත් හොඳටම අවබෝධ විය. හා දැකිය හැකිය. මෙහෙම බලාගෙන සිටින විට නිදිමත ගතියක් දැනේ. ඒ දැනෙන්නේ විනාඩි 20ක් 30කින් පසුවය. මේ වන විට කැන්වස් එක දිහා බලා සිටින විට ඇතිවෙන කම්මැලිකම කියා මට සිතෙනවා. රුචි අඩු වෙගෙන යනවා. පැය පැයක කාලය තුල මෙම process එක කීප වතාවක් කරගෙන යනවා. මින් පසු සහ මෙම ලේසිනස් එක මගහැරීමට කුමක් කළ යුතුද යුතු බව ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තිමි. තෙරුවන් සරණයි. ඔය කියන්නේ යම් අයසීරෝ ලෙවල් එකට බැසට පස්සේ නිකන් මඩ ගොඩකින් බුබුලු දාන්නා වගේ අතරින් මෙතනින් බුබුලු දාන නැත්තම් හොඳ දියා බලනකොට රැලි ගහනවා වගේ ගහනවා. ඒක ලොකු රැල්ලක් වුණත් පොඩි රැල්ලක් වුණත් බඩදිය රැල්ලක් වුණත්, බාදිය රැල්ලක් වුණත්, සුනාමි රැල්ලක් වුණත් වතුරමයි. වඩන් ගන්නෙත් වතුරෙන් ඉවර වෙන්නෙත් වතුරෙන්. ඉතින් අපිට එක එක නම් දුන්නට ඒ රැල්ල දන්නේ මට මෙහෙම නමක් තියෙනවා කියලා. එහෙම නැතුව අපි මේ ඒක රූපයක් විදියට දකව එකම සද්දයක් විදියට පේන. සද්දයක් විදියට දකව ස්පර්ශයක් විදියට පේන. ඉතින් අපි එක එක නම් දුන්නට ඒ ශක්තිය, ওই ශක්ති සංසිතියක් තියෙන. ඒක දන්නේ එහෙම නම. දීපු නම තමයි ඇතිවීම නැතිවීම තියෙන. අරවණම් කොයිලා නලිය නලිය තියෙන. ඉතින් ඒ නිසා කියනවා පොදු ලකුණ බැලුවොත් යමක වෙනස් වෙන ගතිය ඇතින් බැලුවොත් රූපයක් උනත් සද්දයක් උනත් ගන්ධ රස පහස ඔක්කොගෙම තියෙන එකම ෆෝමියුලා එක. ඒසා ලේබල් කරන්න තෝ බලන් හිටියොත් පේනවා හැටව ගන්න හැම දෙම නැති වෙනවා. සංකේච්ච සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධම. නමුත් අපේ හිතේ කවදාකවත් ඒ විදිහට ඉන්න බෑ. යාට ඒකට නමක් දාන්න හිතෙනවා. මොකද එයාට නම දැමීමෙන් තමයි මම මම එක් වෙන්නේ. ඒ දෙන්නගේ තියෙන්නේ මේ පිටකසා ගැනීමක්. ඒකට නම දානකොටම එතකොට මම මෙතන ස්පෙෂලායිස් ස්පෙસિෆයි වෙනවා. ඊට පස්සේ දෙන්න අතර ලව් එෆ එකක් යනවා. එහෙම නැත්නම් හේට් එකක් යනවා. නමක් දාන්න නැතුව හිටියොත් මෙතන ඉන්නෙත් නැහැ. ඉතින් හැමදේම ඇති වෙනව නැති වෙනව හැමදේම බලයින් එක දුකයි ඒක කම්මැලි. නමුත් මේක මට අයිති දෙයක් නෙවෙයි. මේක අනාත්ම දෙයක්. ඒ නිසා ඔක දිහා බලාන සිටීම ඔය නම් දාපු ගමන් මේක හරි විචිත්‍ර වෙනවා මගේ වෙනවා කතන්දර ගෙතෙනවා ප්‍රපංච යනවා. නමක් දැම්මේ නැත්තම් ඔහි ඉතින් අර නිකන් ග්ලෙයාර් එකක් දැක්කා වගේ මෝදු උණක් ඇද්දනා වගේ ඔහි ඉන්නවා. මේ ඇති වෙච්ච කම්මැලිකමට බුදුරජාණන් වහන්සේ දෙන්නේ විරාගය කියලා. නන්දාව ගමන් එන්නේ රාගය. නමක් දාලා අඳුරගත්ත ගමන් එයයි මේ අතර ෆෑ එකක් පටන් ගන්නවා. ඒ බාහ්‍ය සූත්‍රයේ තියෙන්නේ යතෝතුම් බාහ්‍ය නතත් තතෝතුම් බාහ්‍ය නතේන. යතෝතුම් බාහ්‍ය නතේන තතේ තතෝතු අඹාය නතේන න උබේ මන්තරේ උඹ ඒක අඳුනාගත්තේ නැත්නම් ඒක මාර්ගයේ උඹ අඳුරා ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට දෙක හතරක් නෑ. ඔක තමයි දුකේ කෙලවර. අපිට බැරි මොනවාරි දැක්කට පස්සේ හඳුනා ගැනීමක්, ලේබල් කිරීමක් කරන්න නැතුව ඉන්න බෑ. ඉතින් ඒ ශික්ෂණයක් අවශ්‍ය විපස්සනා මට්ටමේදී මේ ගොජේ බලලා, කැන්වස් එක බලලා නම් කරන්න නැතුව ඉන්නවා. නම් කරපු ඉවරෙච්ච නම් කරේට නම් කරන්නේ නැතුව පටන් ගත්ත ගමන් කතන්දර ගෙවිලා අතර වෙනවා. කතන්දර ගෙතිල්ල. ප්‍රපංච කිරිල්ල අතර වෙනවා. නැසනට පස්සේ උදේ බැලුවත් එකයි, දවල් බැලුවත් එකයි, රාය බැලුවත් එකයි එකමයි තියෙන්නේ. එතකොට රාගයක් මතුවෙන්නේ නැහැ, විරාගය මතුවෙනවා. දැන් අපි විරාගයට වෛර කරනවා. බුදු දානස කියන විරාගයට ප්‍රේම කරන්නයි කියලා. ප්‍රමෝද වෙන්නේ. ඒක දවස පුරාම ප්‍රමෝදේ. ඒ කොයි වෙලාවෙත් මේ ඇති වෙන දේවල් නැති වෙන එක නෙතියේ. ඉස්සර නැති උනට පඳුරු ගැට ගහනවානේ. අනේ මේක නැති වෙන්නේ නැතුව රැවි දැන් නැතිවීම සන්තෝෂයක් කරගන්නවා. විරාග වෙනකොට ක්ෂය වෙනකොට වැය වෙනකොට නිරුද්ධ වෙනකොට කම්මැලිකමක් ඇති වෙන ඒ කම්මැලිකමට ප්‍රමෝදයක්. ඒක ප්‍රමෝදයට හේතුවක් කරගත්තාම හැමදේම නැති වෙන නැති වෙන වෙලාවේ හැම වෙලාවෙම ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා විරාගෝ සෙට්ඨෝ ධම්මාණං කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ විරාගයට ද්වේෂකිටම තමයි පෘථජනයාගේ වැඩේ. දෙයක් වෙනස් කරා. යාට වෙනස් කරන්න ඕන. වෙනස් කර කර කර ඉන්නකොට රසයි. එකම දේ පෙන්නකොට කම්මැලි. ඒත් යාගේ වැඩේ වර්ණ වෙනස් කරනවා, සටහන් වෙනස් කරනවා, ශබ්ද වෙනස් කරනවා, ගන්ධ, රස, පහස. ඒක තමයි පොහසත් ලෝකේ කියන්නේ. තවත් හරියනවා සිනමක් වෙන්න හදනකොට බලනවා මේ කොයි එකාවත් නැති වෙනවනේ කොයි එකාවත් විනාශ වෙන නිසා ඔබ මොන නාඩගම් නටන ආවත් මම බලන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා ගීගේ අතාරින් ඉස්සන දවසේ අන්තිමට නාටිකාංග දාන නටාගෙන එනකොට පිටිපැත්තට හැරෙනවානේ. දැන් එකම ප්‍රේක්ෂකයා හිටියේ. ඌත් පිටිපැත්ත හැරිලා ඊපස්සේ දැන් කාටද පෙන්නන්නේ උඩ දාලා. ඊට පස්සේ වැඩිචි වැඩිචි වල තැන් හොයట్లా කෙලපෙරාගෙන ඒක වැඩි වෙලා යන්නේ ඔය වැඩි. හිතන්න එපා මේ පාන්දර වෙන්න වෙයි කියලා කෙලපෙරාගෙන පස්සේ ඉරි දාගෙන ඉන්න නෑ. පොඩ්ඩයි වෙලා යන්නේ. මේ පැත්ත හැරෙන්නට ඔන්න නාඩගම පේනවා. ඒකට උඩින් තමයි ගියේ අතාරින්න. පොඩ්ඩක් කියලා ඒගොල්ලෝ නටාගෙන එනකොට දැක් දිත්තේ දිත්ත මත්තන් දාලාගෙන ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් ඇස්සත්තේ අන්ධෙක් වගේ මේ ඔළුව මෙහෙම මෙහෙම කරන යම් බලනින්න ඕනේ නිකන් ඒක ත්‍රූ බලනවා. ඉතින් නටාගෙන ඉන එක බොඳ වෙනවා. ලොඳ වෙනවා. වඳ වෙනවා. ඕනම නැට්ටුකාරයෙක් දිහා බලන්න බල්ලි වල නිකන් සීත්‍රූ බැලුවට පස්සේ ඒකේ නැටිල්ලෙන් කිසි ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා පිට බලන්නත් එපා. බලන්න පොට්ටෙක් බලා ඉන්නවා. දැන් මට හරි ලේසි කන්නඩ දෙක ගලවුවා. මොන්නම දෙයක්වත් පේන්නේ නැහැ. ඕනේ නම් ලව් කරන්න ඕන නම් කන්නඩ දෙක දාගන්න. කන්න දෙක ගැලවුවර පස්සේ ඔක්කොම බොඳ වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ ඇවිල්ලා අහනවා සාන්තර මාමතු ඕ මන්දයි මන්දයි. මන් දන්නවනේ මිනිස්සෙක් කිය. ඉතින් නානා විදියට ඇවිල්ලා කියනවා මේ මට ඉතින් කල්පනා කරනවා මට මම ඉතින් ඔළුව කාලා කියනවා ඒ ඔව් කියනවා මට නෑ කියනවා. කෝක කෙරුවත් එකයි. කොයි එකත් එකම හොල්මනනේ. මැනික වුණත් නොන වුණත් අපට වදේමයි. ඉතින් කොයි එකට නටන්න ගිහිල්ලා නම් කිරීම කෙරුවේ නැත්තම් ඒ වස්තුවට බුදුම කේන්තියක් කරනවා. එයාට ඕන කරලා තියෙන රෙකග්නිෂන් එක. කොග්නිෂන් කොග්නිෂන් මදි. කොග්නිෂන් එක කොහොමද තියෙනවා? රෙකග්නිෂන් එකක් යනවා. රෙකග්නිෂන් කියලා කියන්නේ කොග්නයිස් කරපේක ආය නැවත කොග්නයිස් කරනකොට ඒ සංඥාව දෙන්න ඕනේ. ඒක විදිහුවාන් තමයි අපි ඔය ලාභ සත්කාර සම්මාන සීලෝක උපාදී දානවාන සීරම රෙකග්නිෂන් නේ. කොග්නිෂන් එකෙන් නැත කරන්න පුළුවන් කොග්නයිස් කරන්න ඕක. ඒක වෙනවා. රෙකග්නයිස් කිරුවේ නැත්නම් ඒ වස්තුවට ඊට වැඩි නින්දාවක් නැහැ. ඉතින් ඒක පුතේ අපිට දීලා තියෙනවා ටැක්ටික් එකක් විදිහට කොග්නයිස් කරපන් රෙකග්නයිස් කරන්න එපා. ඒක පොදු ලක්ෂණ බලන්න හැමදේම ඇතිව නැතුව යනවා. ඒක හරි වෙහෙසක් දුකක්. ඒක නිසා පිට බලන්න එපා. ඕක උඹේ නෙවෙයිනේ. බණ්ඩාරන්ට අයිති එකක් නෙවෙයිනේ. ඒ නිසා මේක දැක්කේ බුදුන් නිසානේ. මේකනේ ධර්මය කියන්නේ. කියලා ඒකේ මේ රසයට නෙවෙයි බලන්නේ. ඒක දිහා බලනකොට නීරස වෙන හැටි දිහා බලනවා. කම්මැලි වෙන හැටි බලනවා. එපා වෙන හැටි බලනවා. දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වෙලේ පෙනේ සකසීම සුදු වෙලා. ඕන දෙයක් තියා බලන්න හිටියොත් බොඳ වෙනවා. මේ ලෝකේ මොකක්වත්ම නැහැ. නැවත නැවත බලනකොට රසවත් වෙන දෙයක්. සාමාන්‍ය බෞද්ධය කියනවා බුදුහාමුදුරුවෝ දිහා බලනකොට කොච්චරකට එපා වෙන්නේ නැති ගතියක් තියෙනවා කියලා අබෞද්ධයට පවා. නමුත් වෙන ඕනම දෙයක් නැවත නැවත බලනකොට එපා වෙන ගතිය තමයි තියෙන එකයි අපි මේ හැඩතල මාරු කරන්නේ. ඉතින් ඒක නිසා බලන්ඩ ඇස් නැති කෙනෙක් වගේ එහෙම නැත්තම් මේ තමයි විරාගය මේ තමයි ශ්‍රේෂ්ඨම ධර්ම ලෝකේ තියෙන ඒකට සාදර වෙලා කියන්නේ දේක තියෙන රුචි නැති ගතිය, කම්මැලි වෙන ගතිය, ඒකාකාර වෙන ගතිය, නීරස ගතිය, බයලෝන ගතිය, අසරණ ගතිය එනකොට දැනගන්න ධර්මයෙන් හදාන්නේ. මට පෞෂත්වයේ තියනවාද වෙන දෙයකට හිත යන්නේ නැතුව දැන් මේ බොඳ වෙච්ච එකම හේමම යන හැටි බලන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ ඊශ්වරයාගේ තනිය හැවාගේ. වැඩිච්ච හම්පිච්චිලා යනවනේ ඕන දෙයක්. ආන්නේ වගේ ඕනම දෙයක් දිහා බලන් හිටියොත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒකයි අපි මේ වෙලාවට නිතරම දේවල් මාරු කර කර ඉන්නේ. එකම දේ බලාගෙන තමයි භාවනා කරනවා කියන්නේ. භාවනා කරන්න බැරි කම්මැලි වීම නිසා තමයි. නමුත් කම්මැලි වීම විරහගේ විදියට දාගත්තොත් සතුටක් එන්න පටන් අර ගන්නවා. ඒක ඉතින් මම දන්නේ භාවනාවෙන් එන එකක්ද, දෘෂ්ටියෙන් එන එකක්ද, එහෙම නැත්නම් යෝනිසමනස්කාරයෙන් එන එකක්ද කියලා. නමුත් ඒක වෙනකන් නම් භාවනාව භාවනාව කියලා කියන්නේ රෙජිමෙන්ටේෂන් තමයි. ඉන් එහාට භාවනා කියලා කියන්නේ විනෝදාංශයක් විතරයි. ස්වාමින් වහන්සේ එක පරයන්ක භාවනාවේදී ඉරියව්වට හිත පැවැත්මෙන් පසුව දැනෙන හෘද ස්පන්දනය තුනී වීමෙන් පසුව නිහඬතාවයකට පැමිණේ. මෙම වැඩමුළුවට පෙර මෙම தත්ත්වය උදා කරගත්තේ හිත දෙසට අවධානය යොමු කර මම දැන් මෙතන යනුවෙන් සිතා සිතුවිලි බලා සිටීමෙන් ඒවා ක්‍රමයෙන් තුනියාමෙන් පසුවය. මට හැඟෙන පරිදි ක්‍රම දෙකෙන්ම එකම තැනට පැමිණියේ යයි සිතේ. සමහර අවස්ථාවලදී විනාඩි 15ක් පමණ අවදි බව තුල අවදි බව තුල සිට ශබ්ද සිතුවිලි බාහිරව තිබෙන බව වැටහෙයි. සිතුවිලි ප්‍රචණ්ඩ කිරීමක් නොමැත. එනමුත් යම් අවස්ථාවකදී සිතුවිලි ප්‍රචණ්ඩ කිරීම යම් දුරකට සිදුවේ. භාවනා වැඩිදුර කරගෙන යාමේදී මෙම අවදි බව තියුණු වේද. දෙක එදිනෙදා වැඩ කරන විටදී ඉරියව්වට සිත යොමු කිරීමෙන් සිහිය පවත්වන අතර යම් අවස්ථාවලදී සිත දෙසට අවධානය යොමු කර මම දැන් මෙතන ලෙස සිටීමෙන්ද සතිය පැවැත්වේ. මෙම ක්‍රම දෙකම කිරීම සුදුසුද? තෙරුවන් සරණයි. මේකෙන් සාපේක්ෂතාවය අනුව තමයි කියන්න තියෙන්නේ. සමහරලාට තාම tempat ගතියක් අපි අගය කරනවා. නමුත් tempat ගතියක් කවදාකවත් එන්නේ නැහැ කම්පනයක් නැතුව. කම්පැනිට සාපේක්ෂව තමයි tempat ගතෝ තියෙන. tempat කේවල tempat තත්ත්වයක් කියලා එකක් ලෝකේ නැහැ. අපි white board එකක් ගත්තොත් ඒකේ සුදු සුදු වුණ ලිව්වට වැඩක් නැහැ. ඒක ලියන්න ඕනේ කළු පාටේ. කළු ලැල්ලක් ගත්තොත් සුදු පාටේ ලියන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කළු සුදු දෙක 150ට 50 එකතු වෙලා තියෙනවා. කයයි හිතයි කියන දෙකත් කොහොමඩක්වත් වෙන් කරන්න බෑ. අපි සමහර වෙලාවට සද්ද පද්ධතිය බලනවා කායික ක්‍රියාවලින් සමහර වෙලාවට බලනවා මනසෙන් ඒ දෙක අර ටිබෙටන් වල ඇඳලා තියෙන විදිහට ඒක රවුමක් ඇතුලේ මාළුව දෙන්නෙක් එකිනෙකා මෙහෙම පැටලිලා ඉන්නා වගේ ඇඳලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම අයින්ස්ටයින් ගිය අවුරුදු 100 ඇතුළත හොයාගත්ත වැදගත්ම දේ සාපේක්ෂතාවාදය. බුදුරජාණන්සේ සඳහන් කර දෙන්නේ මේවා එකිනෙකට සාපේක්ෂ වෙන දෙයක් මිසක් 100ට 100ක් හොඳයි කියලා දෙයක් ලෝකේ නෑ 100ට 100ක් නරකයි කියලා දෙයක් ඇත්තේ නෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ දෙක අන්තිමට කොහොමද 50ට 50 තියෙන්නේ. හැබැයි අපි බලන විදිය බලනකොට අපිට පේන හොඳ ලොකු වෙලා පුංචි නරක නරක පුංචි වෙලා වගේ පේන වෙලාවක් තියෙනවා. මට නරක ලොකු වෙලා හොඳ පුංචි වෙලා වගේ පේනවා. අපි බැලු බැලු සමස්තයක් බලුවොත් නම් ওই දෙකේ කිසි වෙනසක් වෙලා නැහැ. අපේ මූඩ් එකේ හැටියට තමයි මේවට අපි අර්ථකථන දෙන්නේ. නිසා අපි අර්ථකථන නොදී එහෙම නැත්නම් නිරීක්ෂණය වැඩිකරනද විනිශ්චය අඩු කරන්න. feasibility එක වැඩිකරනද තීන්දුව කෙරෙල්ල අඩු කරන්න. එතකොට යෝගාවචරයක් වෙනවා. දැන් අපි වෙලා තියෙන්නේ පොඩ්ඩක් බලලා වහාම තීන්දුවකට යනවා. ඉතින් තීන්දුව කල්යන්නේ. මේ අල්ලලා යන්නේ. මොකද හේතුව අපිට ඇති වෙන තොරතුරුමයි. ඒ නිසා බැලුවොත් මේ ලෝකේ හොඳ නරක කියලා මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. අපි ඒකට ආරූඪ කරන අපේ සංස්කෘතිය හැටියට, අපේ හැදියාව හැටියට, අපේ රුචි අරුචිකත්වය හැටියට, අපේ කර්ම ශක්තිය වලට හැටියට ඊට පස්සේ ඉතින් ඒ ආරූඪ කරපු තරමට අපි පෙළෙනවා. නැත්නම් මේ ලෝකෙට අපිට මේ හොඳ නරකක් දෙන්න ලෝකෙ එහෙම වෙනම එජෙන්ඩ එකක් නැහැ. ඉතින් ඒ නිසා මේ පැමිණෙන දේවල් වලට choiceless awareness එක දාලා කොටම වෙන්න අරින්න choose වෙන්න එපා. එහෙම නැත්නම් evenly suspended attention. ඔක්කොටම සමහිත බලන්න suspended decision. තීන්දුව පොඩක් අසල දාන්න. ඉතින් ඒක නෙවෙයිනේ අද අපිට උගන්වන්නේ අපි බලන්නේ බොහොම ඉක්මනට තීන්දුව කිරීමේ පරි පරිපාලන ක්‍රමයක් නුගන්නන හදාන්නේ. ඒ ගන්න ගන්න තීන්දුව බංකොලොත් වෙනවා. එහෙම නෙවෙයි. feasibility එක වැඩි කරන්න. ස්ටඩි එක වැඩි කරන්න තීන්දුව ගැනීම අඩු කරන්න. එතකොට අපිට කොමිට් වෙනවා අඩුයි අපි. මොකක් හරි බෙනිෆිටකට අපි විනිශ්චය කරන්නේ අපි කියනවා තාම මේ නඩුවට සාක්ෂි එකතු කරමින් ඉන්නවායි කියන්නේ. ඒක වැඩි කරාට කාටවත් චෝදනා කරන්න බෑ. ඒ නිසා මේ විදිහට බලනකොට හොන් tempatuක් අපිට දැනෙන්නේ කලබලයකට පස්සේ මිසක් ආ. tempatuකට පස්සේ tempatuව දැනෙන්නේ නැහැ. කය දැනගත්තට පස්සේ හිත දැනෙනවා. හිත දැනගත්තට පස්සේ කය දැනෙනවා. මේ දෙක අතර රෙසිප්‍රොකල් එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන සාපේක්ෂතාවයක් මිස කේවල පිරිසුදුකමක් මේ ලෝකේ ගන්න බෑ. ඉතින් මේ සාපේක්ෂතාවය දැනගන්න අපි හොඳ පැත්තටයි නරක පැත්තටයි සම සමානව බැලීමේ හැකියාවක්. ඇත්තටම තියෙනවා ඒක අපේ සංස්කෘතියෙන් අපි බලකලා තියෙන. අපි මේ වරණාව ශෝෂණයකට වැටලා තියෙන. දකින්නකොටම විනිශ්චය කරනවා. ඊට පස්සේ ඒ විනිශ්චයට අනුව තමයි දකිනවා. කැඩන දීගේ හේවණල්ලත් ඇදලා පේනවායි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒක දිහා බලලා විනිශ්චය කරන්න තෙන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ලෝකෙට ඇවිල්ලා අපිට කියන්න බෑ නෑ නෑ විනිශ්චය කරපන් කියලා කියන කපුලක් වක් නැත්තේ නෑ. ඉතින් භාවනාදී අපි කරන්නේ නිරීක්ෂණේ වැඩි කරනවා නිගමනය අඩු කරනවා. විද්‍යාව උගන්නන්න හදන නිරීක්ෂණේ පොඩ්ඩක් කරලා වහාම නිගමනයට එන්න හදනවා. එතකොට yaadෙන්නේ නෑ. ඒ නිසා විපස්සනාව කියලා කියන්නේ ඒ විනිශ්චයකින් තොරව මේ දේශ බලා සිටීමේ හැකියාවමයි. තව ඔය කියන එකකට වෙලා තියෙන තව මදි නිරීක්ෂණ මදිකම තියෙන. ඔක දිගට කරගෙන යනකොට අනිවාර්යයෙන්ම ඔය කියන පාටිහාරීය ප්‍රඥාව එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අතින් සිදු වූ වරදක් හේතුවෙන් අද දින උදේ වරුවේ කනගාටුවට පත්ව නෙමේ. එය දැන් සිදු වී හමාර නමුත් ඒ එසේ වීම ගැන සිත දිගින් දිගටම කාදර විය. පරයන්ක භාවනාව සඳහා හිඳගත් පසු මේ වැඩියෙන් දැනෙන්නට විය. සිතවිලි වලින් සහ තනියම හිතෙන් කතා කිරීමෙන් මාගේ භාවනාවට වෙනදාට මහත් බාධා ඇති වෙයි. අද දින එය තවත් වැඩි වී කලකිරීමක් ඇති වූ අතර එතනින් නැගිට ගොස් කාමරයට වී නිදා ගැනීමට සිත්විය. පරයන්ක භාවනාව කළේම නැති තරම්ය. සක්මන් භාවනාවට ගිය පසු කලකිරීම ක්ලේශයක් බවත් ඒ ටික දිනකින් මාහට අමතක වන බවත් සිතට තේරුම් කළෙමි. විනාඩි 15ක් 20ක් ගිය පසු සක්මන් භාවනාව තරමක් දුරට සිදු කර ගැනීමට හැකි විය. නමුත් නැවත පරයන්කයට පැමිණි පසු ඒ පෙරසේම සිතේ හොල්මන් කළේ. මා අනෙක් අය සමග කතා කිරීමට ආසා පුද්ගලයෙක්මි. එය භාවනාවේදී වැඩිපුර සිතුවිලි ගැලීමටත් තනියම හිතෙන් කතා කිරීමට හේතුවක්ද. දෙක එදිනදා ජීවිතයට භාවනාව එක්කර ගැනීමට කැමැත්තක් ඇති මාහට සිත කරදර ඇති වූ අවස්ථාවලදී භාවනාව සඳහා යොමු වන්නේ කෙසේද? මේ අවස්ථාවලදී මා කුමක් කළ යුතුද? ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. මේක ඇත්තට පශ්චාත්තාපේ විතරක් නෙවෙයි ඔය ධ්‍යානයක් ලැබුවා වගේ තියෙන සතුටේ ඒක පැටර්න් එකක් තියෙන්නේ. හිතා ගන්න පුළුවන් නම් බෙඩ් ස්ප්‍රින් එක කියන එක දැකලා තියෙනවා. මේ කුෂන් ඇඳවල් කුෂන් කරන්න ගන්න කෝණ කෝණාකාර ස්ප්‍රින් එක පතුලටම හරි ලොකුයි. එන්නේට උඩට උඩට උඩට කොයිල් වෙලා යනවා. ඒක පැත්ත දාලා ගත්තොත් අපිට පළවෙනි රවුමේදී ඔය පශ්චාත්තාපේ අර පතුලේ රවුමක විශාල රවුමක් යනවා. ඉතින් ඒක ඉවරෙන් ඉස්ලා කොහා කනවා, බේත් බොනවා, මොකක් හරි මගුලක් කරනවා. එහෙම නැතුව හිටියොත් ඊට පස්සේ ඒ වගේම රවුමක් කරනවා ඊට වෙඩි පොඩ්ඩක් පුංචිවට ඊට වෙඩි පොඩ්ඩක් ඉස්සරහයි. ඉතින් තව රවුමක් ගියොත් තව පොඩ්ඩක් ඉස්සරහින් තව පොඩ්ඩක් පුංචිට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ෆ්ලැට් වෙනවා. ඒ නිසා ඔය වගේ වෙහසක් ආපුවාම නැවත එන්න ඒ හිතට ගෙලියට දාන්න ඕනේ. එනේන වෙලාවේ අච්චර උඩට එන්නේ නැහැ. ඊගාසරේ ඉච්චරවත් වෙන්නේ. ඔහොම අඩුවේ අඩුවේ අඩුවේ යන්න පටන් ගන්නවා. ඒකෝට තමයි කියන්න පුළුවන්. පළවෙනි වෙලාවේදී නම් වහකන දරමට මට ආවා. ආයෙත් මේක ගෙන්න ගන්න පුළුවන් නේද? දෙවෙනි සැරේ එනකොට වහකන වගේ යනවා. හැබැයි ඉච්චර නගින්නේ අර තරංග ආයාමේ ඉච්චර නගින්නේ. ඊට පස්සේ ආයෙ එනවා තුනක් හතරක් ගියාට පස්සේ ඕ දවල්ට කනවා රැට කනවා ගන්නට යනවා. ධ්‍යානයක් ලැබුවත් පළවෙනි දවසේ පුදුමාකාර පොතක් කියන තරම් හිතෙනවා. අනේ ඊගාදාසෙත් තියා දහන්න ගියාම අර වගේම කරගන්න හැදුවට කවදාකවත් ඒ thrills and thrills එන්නේ ඒ ශීලාරි නෙවෙයි තියෙන්නේ. ගුණේ තියෙනවා. අර කරන්න කරන්න ගියාට පස්සේ ඒක එන්නේ නැ ෆ්ලැට් ඔෆ් වෙනවා. ඒ නිසා පළවෙනි ධානය වැඩ ඊට පස්සේ දෙවෙනි ධානය යනවා. එතකොට අර වාගේම ලොකු රවුමක් ගිහිල්ලා ඊට පස්සේ කැරකෙන්න කැරකෙන්න ගියාම ඒකත් පුංචි වෙනවා. ඉතින් ඕක තමයි හොලිවුඩ් නළු නිලියන්න වෙන්නේ. පව් කියන්නේ තරහ වෙන්න දෙයක් නෑ බැඳා බැඳපු දවසේ අම්මද බොල මේකත් ලෝකයක් ධර්මානික කියලා ඕන්න පටන් ගන්නවා හෙට වෙනකොට ආ ඒ ගෑනට වැඩි අනිත් ගෑණි ලස්සනයි ඉතින් ඒ ගෑණිත් කැමති නෑ ඉතින් වදේ මොකද ප්‍රශ්නේ මේ ගෑණි අතල ඒ ගෑණි ඊට පස්සේ බලනකොට ඉදිනට වැඩි අනිත් ගෑණි හොඳයි බලනකොට අර තු ඉස්සල්ලාම තාරපු ගෑණි ඕන්න ආයෙත් ලස්සනයි තුන්වෙනි කසාදෙට ගන්නේ අර ඉස්සල්ලාම තාරපු ගෑණි ඉතින් අපි මේකට hina වෙනවා ඉතින් මේ පළවෙනි කසාදේ දුව පොඩි කෙල්ලක් හිටියා. දෙවෙනි කසාද මම මාලා බොකේක අරගෙන එනකොට ඒ කෙල්ල ගවලු මටත් පාටියට යන්න ඕනේ. අම්මා ගවලු බෑ. මගුල් ගෙදර මගේ ඔයා ගෙදර ඉන්නවා කියලා. මම මාලා කිව්වලු මොකක්ද අප්පා කමන්නේ. පොඩි කෙනෙ එන්න දෙන්න කිව්වලු. ඊට පස්සේ ගවලු මේ මගුල් ගෙදරට විතරයි ඊගාවකට එන්න එන්න එපා. ඔය ඔය ඔය මගුල තමයි කාර් ගන්න විදිහ එක ගහලා බලන්න ධානයක්වත් එකෙන් ගහන්න වහකාව විනයකෙන් බලන්න. ඕක නැවත නැවත එන්න දෙන්න. දුන්නට පස්සේ මොන්නම මගුලකවත් ඇති රසයක් නැහැ. හොඳම වෙලේ තමයි මේ වගේ චිත්ත පීඩාවක් ආවනම් ඒ චිත්ත පීඩාවට ආයෙ එන්න දෙන්න ඕන. ගින්න ගන්න ඕන. දුම්මල ගහලා හරි ගින්න ගන්න. ඉන බාගෙන එනවා ත්‍රිවිසුලන් අම්බරවන කරකවගෙන. එළ බලන්න වෙන ඉස්සෙල්ලා එක තරන්නේ නැහැ. ඊට පස්සේ කෑක් ගහන මරණ තොක් කන තෝ කියගෙන යනවා. ටික වෙලා ගියාට පස්සේ ආයෙත් ගෙන්නන්න ඕන. අර වගේම එනවා. අච්චර නැහැ. එන්න එන්න එන්න මේ ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙන හැටි බලන්න ගියාම පේනවා හැම තැනම එකම නියාමයේ වැඩ කරනවා. හැම තැනම එකම නියාමයේ වැඩ කරනවා. මේ නිසා කුමාරතුංගපණ දාස කියනවා රලක නැගුම රල නැගුමෙන් හමාරයි ඉරක නැගුම ඉර නැගුමෙන් හමාරයි මලක පිපම මල පිපමෙන් හමාරයි අර පොට්ටුව තියෙනකොට හරි ප්‍රබෝධයක් තියෙනවා පිපිලත් ඇති ගහලා ගියාට පස්සේ මලක ගන්න දෙයක් නැහැ රැළ බින්දි එනකන් වලට හරි ලස්සනයි. පෙරල හැපිලා තරි ගිහිලා ආපහු යනකොට මොකෙක්වත් බලන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඕකට එන්න අරින්න. ඒ මොන කරදරයක් හරි ගන්න මොන මගුලක් හරි කමන්නේ එන දෙයට එන්න දුන්නොත් දෙවෙනි සැරේත් අර වගේම විභූෂණ පාගෙන එනවා. නමුත් අර බෙඩ් ස්පින් එක වගේ දෙවෙනි රවුම ඉස්සරහින් තියෙන පොඩ්ඩක් පොඩි. තව එකක් දෙකක් තුනක් යනකොට ඒක නිකන් normalize වෙලා යනවා. ඉතින් ඒක දෙක තුනක් එහෙම වින්දට පස්සේ පැටර්න් එක අහු වෙනවා හිතට. එනකොට නම් අම්බරවගෙන කරකවගෙන නවුසටික් වමන කරගෙන තමයි එන්නේ. කරන්න දෙයක් නැහැ. ඔය එකම දේ නැවත නැවත කරන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නම් පිස්සුහන්න මිසක නැත්තම් බෑ. පිස්සෙම තමයි මේ වැඩේ කරන්නේ. ඔය කපුර මහයන් වෙනවා තන්නේ බොරුව කරන්නේ. පළවෙනි දවසම මොකක් හරි තියෙනවා ඇති ටිකක්. දෙක තුන යනකොට අම්මා ළඟට පඳුරු දානකොටම ආයම් වෙලා ඉවරයි. ඕන වෙලාවක ගන්න පුළුවන්. තන්නේ කර බොරුව යන්නේ. ඒ නිසා පළවෙනි සැරේ බොරු නෑ. දෙවෙනි සැරේ මොකද්ද වෙනවා. දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ කෙරුවනම් අර ගන්නටම අම්මු බොරුව කියන්නේ. ඒ නිසා අපි ආ ඊගා ප්‍රශ්න ප්‍රශ්න වල තියෙන අම්මු බොරුව. ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ දිනේ මාගේ සතිමත් අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. අත්දැකීම 1 තේ විවේකයේ සඳහා කාමරයට ගිය විට ඇඳෙහි පර්යන්කෙන් වාඩි වී සිත එක්තැන් කිරීමට උත්සාහ කළෙමි. සුළු වේලාවකින්ම ශූන්‍යත්වයටපත් වී සුළු වේලාවකින්ම සිත ශූන්‍යත්වයටපත් වී යනේන සිතවිලි දෙස බලා සිටීමට හැකිවිය. මේ තවදුරටත් පරීක්ෂා කිරීමට නැගී සිට දැස් වසා ගතිමි. සිත ඉහත අත්දැකීමෙහි නොවෙනස්ව පැවතිනි. නැවතත් පවුලේ අවශ්‍යතාවයක් සඳහා වූ SMS පණිවිඩයක් දුරකථනයෙන් යවා දැස පියාගත්තෙමි. සිත පහසුවෙන්ම හිස් වී නැවතත් ශූන්‍යතාවයට පත්විය. සක්මන් භාවනාව පහසුවෙන්ම සිත අරමුණෙහි බැඳී පවතී. එය තවදුරටත් පරීක්ෂා කිරීමට හිස බිමට යොමා සක්මන් කිරීම වෙනුවට වටපිට බලමින් සාමාන්‍ය වේගෙන් නැවිද ගියමි. පංචේන්ද්‍රයන්ට අනුව අරමුණු ඇතිවේ. නමුත් ඇතුළතින් සතිය පාදවලට නිරන්තරව යොමු වන ආකාරය අත්දැක්කෙමි. පිටතට යොමුවන සතිය පහසුවෙන්ම නැවතත් අරමුණු අතර පාදයට යොමු වේ. යටිපතුල වෙනුවට ධන හිසද අරමුණෙහි ධන හිසේද අරමුණ පැවැත්විය හැකි විය. පරියංක භාවනාව පරියංකයට වාඩි වී හුස්ම වෙත සිහිය පවත්වන වෙනුවට හිස් මනසින් බලා සිටීමේ ටික වේලාවකින් සිත සැහැල්ලු වූ අතර හුස්ම දැනෙන්නට විය. හුස්ම බොහෝ බර රළු හා කරදරකාරී දෙයක් ලෙස දැනෙන්නට විය. ටික වේලාවකින් සිතෙහි විවිධ අරමුණු මගේ පාලනයකින් තොරව හටගන්නා සැටි බලා සිටීමේ. ඔබ වහන්සේගේ උපදේශ පරිදි එම සිතවිලි වලට සාදර නොවි ඒවාට ප්‍රතිකල්පනා ඇති කරන්නේ නැතිව ඇති වී නැති වී යන්නට හැරියෙමි. මේ මුළු කාලය පුරාවටම සිරුරට මහත් සැහැල්ලුවක් සැපයක් දැනුණු අතර වරින් වර මුළු සිරුරම හිරිවැටි යන්නක් මෙන් මුළු සිරුර පුරා සැපේ ගලා ගියේය. මේ වන විට මාගේ සිරුර පිළිබඳ දැනීම නැති වී තිබූ අතර මම මෙහි සිටිනවා යනු අදහස වරහන් තුළ භාවනා ශාලාවේ නැති වී තිබිනි. මේ මහත් ප්‍රීතිමත් අත්දැකීමක් විය. වරින් වර සිරුරට දැනීම ඇති වූ අතර එය මහත් පීඩාකාරී දෙයක් ලෙස දැනිනි. සිරුර බරක් රළු වූ දෙයක් ලෙස දැනිනි. ඉරියව් මාරු කිරීමෙන් පසුවත් මෙම දැනීම තවදුරටත් තිබේදේ පරීක්ෂා කර බැලීම පිණිස අසීරුවෙන් හා අකමැත්තෙන් ඇස්සර බැලුවෙමි. වතුර ටිකක් පී ඉරියව්ව මාරු කර නැවතත් ඇස් වසා ගසිමි. සිතවිලි ශූන්‍යත්වයේ වහාම අද්දුටු අතර සිරුරේ සැහැල්ලුව හා ප්‍රීතිය සැපේ නැවත පැමිණීමට යම් වේලාවක් ගත විය. සිත ශරීරය පිළිබඳ දැනීමෙන් තොරව සැපය හා ප්‍රීතියෙන් යුතුව මගේ පාලනයෙන් තොර විවිධ සිතුවිලි සිහිනවැනි අත්දැකීම් ඔස්සේ පවතින විටත් මා මනා සිහියෙන් යුක්තව සිටි අතර වරින් වර පරිසරයේ ශබ්දද ඇසුනි. මුළු කාලය පුරාම මා සිතනා පරිදි මේ අත්දැකීම ඔබ වහන්සේට වාර්තා කරන ආකාරයේ මනසින් සංවිධානය කරමින් සිටියෙමි. මම මාගේ අත්දැකීම් ඔස්සේ භාවනාව ඉදිරියට කරගෙන යන ආකාරය ගැන ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තොම තියේදී තායසරය සම්පූර්ණ වහකණ්ඩ හිතන වෙලාවකුත් එනවා. එපා වෙන වෙලාවක. ඒකට හරි ජොලියක් එනවා. අනේ අච්චර තිබුණ හිත ආයෙසර මේ අනන හැටි කක්ක ගහ ගන්න හැටි. ඊට ආයෙ සතුටක් එනවා. ඒක වගේ පෙරලෙන්න පටන් ගන්නවා. හරියට මැටි ටිකක් අරගෙන පොඩි උන්ට අර සෙල්ලම් දෙන්න කරන දෙන ක්ලේ කියලා. ඒකෙන් අපි සතෙක් හැදුවයි කියන්නකෝ. ඊට පස්සේ ඌ කඩලා ඊට වෙන සතෙක් හදලා. ඊට ඒක කඩලා වෙන එක කොයි එක හැදුවත් මැට්ට මැට්ටමනේ. මොන හැඩයට හැදුවත් මැට්ට මැට්ටමයි මැට්ට මැට ගතිය යන්නේ. ඒක මුද්‍රජානාංශයේ මේ මොනවා සංස්කරණය කරත් සංස්කරණය කරනකොට කියන්නේ කුඹලා කියලා. මැට්ටෙන් අඹන මිනිහා ගැන කියලා. අපි මේ මැට්ටෙන් හදපු බඩුව බලනවා වෙනුවට මැට්ට බලන් ඉගෙන ගත්තා නම් මොන බඩුව හැදුවත් මැට්ට මැට්ටම තමයි. අපිට ඒක නෙමෙයි උගන්වන්නේ. මේ අධ්‍යාපනයෙන් අපිට උගන්වනවා හදපු බහන්ඩේ තියෙන නිර්මාණශීලීත්වය හදන්න ගියාම ඒක කැඩිච්චාම දුකක් එනවා. නමුත් මැට්ට කැඩෙනවා කියලා දෙයක් නැහැ නේ. මැට්ටි කැරෙනවා කියලා පශ්චාත්තාප වෙන දෙයක් නැහැ. අර හදලා තියෙන දෙයට නමක් දීලා ඒක මම කියාගන්න ගියොත් ඒක වෙනස් වෙනකොට දුකක් එනවා. නමුත් මැට්ටි ස්වභාවයේ මැටි. වතුරෙන් මොනවා කෙරුවද වතුර වතුරේ තෙත ගතිය තියෙන ඕකයි වතුරේ තෙත ගතිය අඩු වැඩි වෙන්නේ නැහැ. ආන් මේ වගේ මේ පරමාර්ථ ධර්ම දිහා බැලුවොත් ඕකේ ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකේ සටහන් සහ ආකාර ටික විතරයි වෙනස් වෙන්නේ. ඒකටනේ අපි නටන්නේ. ඒ නිසා කරලා බැලුවොත් හිතෙනවා දැන් මේක පර්මනන්ට් කියලා. ඕකත් පර්මනන්ට් නෑ. ආයෙසරක් හිත පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙච්චාම අර පශ්චාත්තාප නැතු ප්‍රීති අවස්ථාව හිතා ගන්න කීතා හිතා පේනවා. ඒ ධනම් මට හිතන ආයෙ මේට පස්සේ කවදාකවත් මෙහෙම එකක් එන්නේ නැහැ කියලා මෙහෙම બોලේ. ඇවිල්ලා, ගෙට ඇවිල්ලා. ආයෙගෙන එහෙම බලනකොට ආයෙසර සතුට ඇති වෙනවා. ඉතින් ඒකට පේන්න පටන් අර ගන්නවා මේ දෙකේ මේ විවේක වෙලා අරමුණු ගන්න නැතුව සමස්තේ ධාතු ලක්ෂණ බලන වෙලාවයි. අරමුණු ගන්න ආතතිගත වෙලා ඉන්න දෙකයි සම මට්ටමට එන එකක් ගැන හිතන්න පොඩ්ඩක්. දෙකටම සමහිතේන එක. ඒ ටිකක් අමනුස්සයි. ඕක තමයි බුදුරජාණන් හොයාගත්තේ. හොද්දටම විවේකයක් දීපන්. හොද්දටම කරදරේන එකක් එන්න ඇරපන්. මේ දෙකට දෙකේ මේක හොඳයි මේක නරකයි කියනවත් එපා. දෙකම එන්නේ මොකද්ද පරණ හේතු වගේකට. අයියාවත් එකයි මේයාවත් එකයි දෙකටම සමහිතයි අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පාසිමේ දෙන්නම හොඳේ කියා කියනකොට තාත්තා හොඳයි කියලාකොට වැරදි කියනකොට අයියා ඊ කියලා. අම්මා හොඳයි කියනකොට මා අයියා නංගි ඌ කිය. සිරියය කියන්නේ මොකද්ද දෙකම එකයි කිය. ඒක තමයි අස්ලෝක ධර්මයේ කම්පන වීම කියන්නේ. දැන් මේ ලියුම තාම ලියලා තියෙන්නේ ওই විවේකයේ තමයි ප්‍රകൃතිය කියලා හිතා. අමාරුයි මං එතෙන් ගියා ඒකයි. ඔක නෙවෙයි ප්‍රകൃතිය. ඉඳපුවාම ඔක ආයෙ කක්ක වෙනවා. හිතා ගන්න බැරි විදියට. ඒ කක්ක වුණත් ආයෙ මේකේ එන්න පුළුවන් தත්ත්වේ නැති වෙන්නේ නැහැ. ආය නැවත විවේකයට එන්න පුළුවන් දේ ප්‍රධාන ස්ථිර හානියක් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ ආපු දුක දුක තමයි. මේක ආයෙත් සැපක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකේ මේ වෙස් පෙරළිය තියේදී දෙකටම සමහිත දාන්න පුළුවන් නම් ඒක උගන්වන්න පුළුවන් වේද කියලා හිතන්න ඕම දෙයක් කාටවත්. බුදුජානනාසේ ගත්ත උගන්වීමේ අභියෝගේ මොන වගේ එකක්ද කියලා හිතන්න. මේ දෙකම ඇති කරලා දීලා දෙක එකක්වත් ගන්න එපා. දෙක නැතුව ජීවත් වෙන්න බෑ. ඒ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. දැන් මේ තියෙන්නේ මොකද්ද කියලා දැනගනින් ඕක ඊගාවට එන්නේ ඕක අනිත් පැත්ත. ඒක දිහා බලනකොට ඒක අනිත් පැත්ත. ඒ නිසා එක දෙයකින්වත් ස්ථිරහණයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකට ඉඩ දුන්නාම නිකන් ගහක් ජීවත් වෙනා වගේ තමයි ජීවත් වෙන්නේ. යා ඍතු හැටියට හැඩ කරනවා මිසක් මේ ඍතු වෙනස් කරන්න යන්නේත් නැහැ. ඍතු වෙනස් වෙනවා කියලා අඬන්න යන්නේත් නැහැ. ස්වභාවයට හැඩ ගැහෙනවා. සමහරවිට බුද්ධ ආගමේ අවසන් ඵලයේ උපේක්ෂාව කියලා කියන්න පුළුවන්. බුද්ධ ආගමේ අවසන් ඵලය නම් මට කියලා දෙන්න දන්නේ නැහැ. ධර්මයේ නම් එහෙම එකක් තියෙනවා. බුද්ධ ආගම ඕන දෙයට හදාගත්ත කුණු හරපැද්ද කියලා තේ හිතා ගන්න බෑ. ඒක පිළිබඳව මම හරිම පශ්චාත්තාප වෙනවා. ඒකේ නම් කතෝලික ආගමේ බුද්ධ ආගමේ මුස්ලිම් කිසිම වෙනසක් නැහැ. ඔක්කොම කක්ක විතරමයි තියෙන්නේ. ඉතින් අපි හැදුනේ ඒක තුල නිසා ඉතින් අපිට ඒකට දොස් කියන්න බෑ. නෙළුම හැදෙන්නේ මඩේ මල බිබුණාට පස්සේ වතුර ගෑවෙන්නේ නැහැ නේ. ධර්මයේ පෙන්වන්න හදන්නේ කම්ප වෙන්න එපා. main thing is not to worry. ඉතින් පෞල් කාර්යයට එහෙම වුණොත් එහෙම ගෑණි මුට්ටිය දමන ඔළුවේ. ගෑණිගේ ප්‍රශ්නවලට කම්ප වෙන එක නෙවෙනියගේ පරම යුතුයකම. ගහන ඔළුව ගෙනල්ල මුට්ටි ගහන ඔළුවේ වලල්ල විතරක් කරේ හිටින අන්තිමට ඕන්න පෞල් කෑවා. පව් එහෙම කළා තමයි අපිත් අපේ අම්මලා තාත්තලා නිසා තමයි ඉපදුනේ ඒ නිසා වල දොහිනා වෙන්න නරකයි මට ධම්මික ආමතුරු කිව්වා ඔබ එකයි මම කියන්නේ මට ඉතින් ගමනක් තියෙනවා නම් බඳින්න නම් එපා. දැන් ඕගොල්ලන්ට too late sorry. ඉතින් ඒ කියන්නේ බැඳයි කියලා කියන්නේ ඔය වගේ අපිට වගේ දෙයකට නොසැලෙන තව මනසක් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න බෑනේ. ඉන්න ඕනෙම දෙයක් අපේක්ෂාවක් තියෙන කවුරක් හරි හිතන්නේ මට ගෑණියෙක් නැතුව මිනිහෙක් නැතුව ඉන්න පුළුවන් කියලා හිතන තරමට පෞරුෂත්වයක් අපිට එන්නේ නැහැ. අපි අපේ ඕගොල්ලෝ ඕගොල්ලෝගේ දරුවන්ටත් ඒ දේ කරනවා. ඒ සහ ගැහිල්ල තමයි ඔයගොල්ලෝ සංසාරේ දුවන්නේම. කිලිම මං කියනවා. පැහැදිලිවම. ඔය මෙතෙන්දී ආවෝ කිව්වට එළියට ගිය ගමන් වෙන වෙන යක්කෝ ඔයගොල්ලෝ. කෙසේ නමුත් ඒ මොනවා කරන්න ගියත් ආගම ඒක ඒකින්මනේ කියා කරි හම්බ කරගන්න හදන්නේ. සම්බුදුජනන්සේ එහෙම දෙයක් දේශනා කරේ නැහැ. ආගමට හානි කෙරුවෙත් නැහැ. මොන දෙයක් පවාගෙන කන්න පුළුවන්. මේ කියනවා තැපක් ආවත් දුකක් ආවත් ජයක් ආවත් පරාජයක් ආවත් යසසක් ආවත් අයසක් ආවත් සමහිත කියන එක දැන් අපිට নিকමට හරියි අපේ අපේ දරුවන්ට මේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ කියන එක තේරෙනවනේ දැන් ওই ਬਾගෙට ඇඳගෙන හෙල්ලුවෙන් ඉන්න කෙල්ලකින් අහන්න බෑන් ඩෝක් කියලා අවුරුදු කීයක් ඇයිද කියලා තේරුම් ගන්න භාවනා කරන්න එහෙම දෙයකට කිව්වොත් එහෙම උන්ට මේ concept එක අල්ලන්න කොච්චර කල් යයිද කියලා පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක නිකන් impossible task එකක් නේ. අපිට ඇවිල්ලා තියෙන්නේ පිටින් සායමක් විදියට තමයි මම කියන්නේ ඇතුළට බහැලයි. ඒක නමුත් කියන්න හරි පුළුවන්නේ. මේකේ අවසාන කෙලවර උපේක්ෂාව අෂ්ටලෝක ධර්මයේ කම්පනෝය. මේ තියෙන විවේකයේ ආවත් අර තියෙන දරතේ පරිලහය ආවත් දෙකටම සමහිත. ඒකවත් තේරුම් කරලා දෙන්නේ නැති ඔය බටහිර සමාජයේක සම්මාදිච්චය කියන එක අරිඹුවක් tie කියලා හිතනවා. සම්මා සංකල්පය කියන එක පලාතකට ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ જાතියනේ මේ රට ලෝකේ ගෙනියන්න වරන් ඉල්ලන්නේ. හම්බ වෙයි කියලා හිතනවා. හම්බ වෙන්නේ හම්බෙන්න විදියක් නැහැ ස්වභාවය හැටියට. ඉතින් ඒ නිසා අපි සතුටු වෙන්න අඩු ගන්නෑ. සාක්ෂාත් කරගත්තේ නැතත් නිකමට හරි හැමලා තාත්තලා කියනනේ. කොහොම තමයි ඉතින් අස්සලෝක ධර්ම හැටි කියලා හරි කියලා හරිලා තියෙනවා. ඒකට යන්න කොච්චර අමාරුද බෑ. අපි යන්නේ ඊගා ප්‍රශ්නෙට. හොඳයි සයන්ස්. ගරුතර ස්වාමීන් වහන්ස අද දින පරයන්ක අත්දැකීම මෙසේ විස්තර කරමි. පසුගිය භාවනා වාර කීපයකදීම ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳීගෙන එන විට කාලය අවසන්ව නැගිට යාමට වූ නිසා මෙවර සක්මනට නොගොස් එක දිගටම පෑ තුනක් පරයන්කේ සිටියෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ නාසිකාග්‍රය තුල සංසිඳුනද, පපුව තුල පිම්බීම හැකිලීමද වරින් වර ඊතා සිහින් වෙමින් හා ඇතැම් විට රළු වෙමින් දිගටම පැවතිනි. හෘද වේගයේද ඇතැම් විට වැඩි වෙමින් හා නැවත සමනය වෙමින් පැවතිනි. අත්පා බෙල්ල දරදඬුවද ඒවා සම්පූර්ණයෙන් නොදැනී ගියේ නැත. විශේෂයෙන්ම පාද වේදනාව නිසා භාවනාව කළ කාලය තුළ කිහිප විටක් සතියෙන් ඉරියව්ව වෙනස් කළෙමි. අවට ශබ්ද ඊතා පැහැදිලිව ඇසුනද සමාධිය පවත්වා ගන්නටත් නැවත අනිමිත්තේට හෝ පපුවේ පිම්බීම හැකිලිම කර්මස්ථානයට ගෙන එන්නට හැකිවිය. මෙවර ඇතැම් පසුගිය අත්දැකීම් වල මෙන් රූප මැවී පෙනුනේ නැත. මුලදී ඇතැම් ආලෝකයන් ඇති වී නැති වී ගියද මට තේරුණ ආකාරයට ඒවා පිටත ආලෝක වෙනස්කම් lights on off නිසා සිදුවුණු බවේ නමුත් පසුව කීප විටක් තරමක් දීප්තිමත් රන්වන් පැහැ සහ දම් පාට ආලෝක ඇති වී නැති වී ගියේය. එමෙන්ම භාවනා කාලයේ පුරාම සිත ඇතැම් විට නිමිත්තක් නැතිව blank canvas හෝ සිතවිලි imagination future planning වැනි දේ ඇතිවෙමින් නැතිවෙමින් පැවතින. වරින් වර මුහුණේ පැත්තක් රත් වී වරහන්තර තේජෝ ධාතුව එයද ඇති වී නැති වී ගියේය. සිත පළමු පෑ දෙකක පමණ කාලයේ අසරණව සහ අපහසුවෙන් භාවනාවෙන් ඉවත්වන්නටම උත්සාහ කළද ඊට පසු හදිසියෙම මෙල්ල වූ ස්වභාවයක සිටින්නට විය. භාවනාව සම්පූර්ණ ආස්වාදජනක අත්දැකීමක් නොවූයේ පසුබිමින් අපහසුතාවයේ දිගටම පැවතීම නිසාය. කෙසේ වුවද මගේ අදිෂ්ඨාන ශක්තිය ගැන ප්‍රීතියක් ඇත. මේ අත්දැකීමේදී සිතෙහි මෙන්ම කයෙහි අනිත්‍ය සහ දුක්ඛ ලක්ෂණද ප්‍රකටව අත්විඳායයි සිතමි. ඔබ වහන්සේගේ ආශිර්වාදය හා උපදෙස් ගෞරවපූර්වකම් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඒක විස්තර කරන්න පුළුවන් එක එක පැති වලින් එකක් ඔය පටන් ගන්නකොට තිබෙන අදිෂ්ඨාන ශක්තිය නිසාම මොන දුකක් ආවත් ඒ දුකේ තියෙන දුක්ඛිත භාවය පෙළෙන භාවය නැති වෙලා යනවා. ඒ වගේම දේවල් බොඳ වෙලා නැති වෙලා ගියාට සදාකාලික නැති වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඒකේ සටහන් සහ ආකාර මාරු වෙන එක විතරයි වෙන්නේ. උදාහරණයක් විදිහට මේ මැටි මුට්ටියකට හාල් ටිකක් දාලා වතුර ටිකක් දාලා පෙන්වන්න පුළුවන් මේ වහාල් මේ වතුර මේ මුට්ටිය කියලා. ඊට පස්සේ ඔක ලිපෝඩ තිබ්බට පස්සේ හාලුයි වතුරයි වෙනකොට කැඳක් ඉතුරු වෙනවනේ. කැඳ ඉතුරුනට ඒකට හාල් කියන්නත් බෑ වතුර කියන්නත් බෑ බොරයක් ඉතුරු වෙන්නේ. ඔබ බලන්න හිටියොත් පේනවා අර හාල් රටේව තමයි මේ බොරයක් බවටපත් වෙන්නේ. නැති වෙලා නෑ මොනවාක්වත්. හැබැයි හාල් නෑ දැන්. වතුරත් නෑ. දැන් තියෙන බොරක්. ඒ වගේ අර පෞද්ගලික ලක්ෂණ ඔක්කොම බඳ වෙලා පොදු ලක්ෂණේ බාට පත් වුණාට පස්සේ ඒකට ඒ නමට ගැලපෙන්නේ නැතුව යනවා. දේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් සඳහන් කළා තියෙන ඕනම දෙයක් මේ ආකාර ලිංග නිමිති උද්දේශ කියන හතර තියෙන තාක්කල් දෙයක් තියෙනවා. ආකාරය වෙනස් වෙච්ච එක මන් ලිංග වෙනස් වෙච්ච එක මන් නිමිත්ත වෙනස් වෙච්ච එක මන් උද්දේශ වෙනස් වෙච්ච එක දේ නැති වුණා කියනවා. නමුත් වෙලා තියෙන දේ බොඳ වෙලා යෑම විතරයි. ඉතින් මේ බොඳ වී යෑම වස්තු නැතිවීමක් තරමටම තමයි සංඥාව අපිට මේ විපල්ලාස කරන්නේ. ඒක හැමදාම වෙන හැටි බැලුවොත් හාල්මයි බොර වෙන්නේ. කැඳ වෙන්නේ. ඒ ටික බලාගෙන දිගින් දිගට හිටියොත් අපිට වෙන්නේ අතරමැද සති කැඩෙනවා. බලහකට වෙනවා දැන් ඒ තමයි දැන් මෙතන පාවිච්චි කරන්න බෑ. දෙයක් වෙන දෙයක් වඩපත් වෙලා නැහැ. විපරිණාමය කියලා මේකට කියනවා. ඔය තමයි අනිච්චක් කියලා කියන්නේ. ඉතින් අපි ඒක සාමාන්‍ය ලෝකේ ආභාග්‍යයක් විදිහට තමයි සලකන්නේ. නමුත් මේ නම් නම් බලම් දෙමිල්ල පැත්තක දාලා සිද්ධ වෙන දේදී බලන්න හිටියොත් හැම වෙලාවෙම ඔකට පැය තුනක් යන්නේ ඔය පැය තුන අල්ලගත්තට පස්සේ අනිත් දවසේ බලනකොට ඔය පැය දෙකකින් වෙයි. ඊට පස්සේ දවසේ විනාඩි 45කින් ඊට පස්සේ විනාඩි 35 අනිත් ඉඳගෙන හුස්ම දෙක ගන්නකොට වෙන්න පටන් ගන්නවා. මොකද අර ලෑස්තිලා යන මනසේ තියෙන සූදානම් ශරීරේ. ඒ නිසා ඒක ප්‍රතිපදා නම් පාවිච්චි කරන්නේ පළවෙනි සැරේට પરම්පරා ගණන් ගියාට එන්නේ එන්නේ එන්නේ ඒක ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ වෙන්න පටන් අර ගන්න. අදාහ ගන්න බැරි තරම්. සමහරලාට භාවනා කරන්නේ නැහැ කියන සාමාන්‍ය කරන මූඩ් එකේ ඉඳද්දිත් එකපාරටම විනාඩියකින් ඕක වෙන්න පටන් ගත්තාම හිතනවා. පළවෙනි දවසේ මට පැය තුනක් ඉඳගෙන ඉන්න වෙච්ච දේ මේ දැන් වෙනවයි කියලා. සූදානම් ශරීරය හැටියට තමයි තියෙන්නේ. ඉතින් මේක මදිකම තියෙන ඔය ලියන කෙනාට. ඔක නැවත නැවත කරන්න. කරපුවාම ඔකේ විවිධ පැතිකඩ වලින් පෙන්නනවා. දේවල් කි මරණයි කියලා මොකක්වත්ම වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ අර සටහන් ආකාර නිමිති ටික වෙනස් වෙන එක විතරයි. මරණයකට වැඩිය මාරුවක් වෙන්නේ. නමුත් එකම මැරිච් එකෙක්වත් ඇවිල්ලා කියන්නේ නැතුවනේ අපි තාම බයත් තියානේ ඉන්නේ. මැරිච් එකෙක්වත් ඇවිල්ලා කියන්නේ නැහනේ. දැන් අවුරුදු 30ක විතර ඔය near death experience එක කවුන්ට් කරන්න පටන් ගත්ත පිටරට. ඉතින් ඒකෙදී කියනවා මේ භාවනා කරන මේ සිල් දකින්න ඔක්කොටම වැඩිය බුද්ධමාකාර විවේක තැනකට ගිහිල්ලා ආයෙත් 50ත් ඇවිල්ලා කියපු කතාවලුත් එකතු වෙලා තියෙනවා. ඒකෝට අපි භාවනා කරලා අපිට මොකක්වත් ආනිසන්තයක් නැහැ. අරුන් නිකම්ම නිකන් ඉඳලා near death experience කියලා බුදුමාහාකාර දේවල් කියනවා. තව සමහරු ගිහිල්ලා එහාට යන්දෝ මෙහාට යන්දෝ කියලා හෙලෙත් ආඩු කරලා ආයෙ මෙහෙ ඇවිල්ලා. කියන්නේ මේ පරණ කාර් එක තියේදී අලුත් කාර්යයක් ගන්න පුළුවන්කම තියේදී අර පරණ එකම පාර්ට්ස් දාලා රිපෙයාර් කරගන්න එකක් අපි ළඟ තියෙනවා. ඉතින් අපි ඒක හොඳයි කියලා කියනවා. ඒ වගේම මේ අත්දකපු නැති දෙයකට තියෙන බයකින් අපි මේ දන්නේ යකා හොඳයි නොදන්නේ යකාට කියලා යන්නේ මේ අලුත් දෙයක් කිනවට තියෙන බයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මේ සාක්කියට ඇවිල්ලා සද්ධාවට කියලා කියනවා නෑ බය වෙන්න එපා. ඔය දන්නේ නැති දෙයට ඵලයන් එතන තියෙන තියෙන දේ වෙනස් වීමක් විතරයි විපරිණාමයක් විතරයි. ඇතිව නැති වී යෑමක් ඇතිව වෙනස්යක් වාත්‍ය මිසක්කා මේ වස්තු වෙන්න බෑ මේක ලෝකේ තියෙන ශක්ති සංස්ථිතියක්. මේ නැති මේ කිසිම ශක්තියක් නැති කරන කාටවත් බෑ. වෙන දෙයක් පාටපත් වෙච්ච ගමන් වෙන නමකින් ආමන්ත්‍රණය කරනවා. ඒක අපිට පේන්නේ මරණා වගේ. අන්න ඒකට උහුරු කරන එක තමයි කියන්නේ අපි මේ සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යනවා කියන. ඉතින් ඒකේ එක සැරයක් වෙලා බෑ. දහස්වර කරන්න පුළුවන්. කළ යුතුයි. කරන්න කරන්න කරන්න ඒක පන්නරයක් හිටිනවා. රේන්ෆෝස් වෙන්න පටන් ගන්නවා. ගැල්වනයිස් වෙනවා. එදාට තමයි ඒක අපිට බුද්ධිය රසින්න වෙන්නේ. දාමත් මේක නිකන් පිටින් ආපු සායමක් වගේ තියෙන්නේ. නමුත් හොඳක් වෙලා තියෙන පෙරපින නිසා අපිට නැවත කර බලන්න පුළුවන්. ඒක නැවත නැවත කරලා බලන්න. ඒකට පුදුමස් කියන්නේ අනුපස්සනාව. අනු අනු අනුපස්සනා. ඒ ඒ අනුව නැවත නැවත බලන්න. බලනකොට මේකම Tamanට වැටෙන හැටි සහ ඒ වස්තු කෙරේ ක්‍රියා කරන ආකාරයේ ලොකු මේටිච්ච ගතියක් එනවා. දිගට කරන එකයි තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාව ආනාපාන සතිය 1 සමහර අවස්ථාවලට ආනාපාන සති වඩන විට හුස්ම රැල්ල ඉහළට පහළට යනවා දැනෙනවා මිස විස්තරාත්මකව එහි උණුසුම් සිසිල් ගතිය දීඝ කෙටි ස්වභාවය මුල මැද අග යන ආදී වශයෙන් දැකගත නොහැකිය. මෙවැනි අවස්ථාවලදී ඒ වෙලාවේදී දැනෙන ස්වභාවයේ දෙස ඉවසීමෙන් බලා සිටිමි. ස්වාමින් වහන්සේගෙන් මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙසක් තිබෙනවාදයි අසන්න කැමැත්තෙමි. දෙක ගෙදරදී ආනාපාන සති වැඩි වූ අවස්ථාවකදී ශරීරයේ පුඩා පුරා කුඩා සතුන් නැවිදින නිසා සිදුවන නලියන ගතියක් දැනුනේය. ස්වාමින් වහන්සේ පැවසූ පැවසුවා මෙවැනි අවස්ථාවකදී මේ தത്വයට අනුග්‍රහය දෙන්න කියා. ප්‍රායෝගික වශයෙන් අනුග්‍රහය දෙන ආකාරය ගැන උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. කොයි වෙලාවේදී මෙනිකම් ආගමන රූපෝ කියන්නේ කායර සහ ජීවිතේ තියෙන ආසාව අතාරින්නේ කියන. කායේච ජීවිතේච අනපෙක්කතාව උපට්ඨ වෙන දේ යන්න නම් මයි කාය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියලා ඒ කැපකිරීම තමයි අපිට අන්තිමට කරන්න තියෙන්නේ. පළවෙනි කොටසට කියන්න තියෙන්නේ සමහර වෙලාවට අපි භවනා කරගෙන ඉන්නකොට මේ වස්තුවේම ඇතුළ දකිනවා. මේ පිටින් පේන එක ඇතුළට ගිහිල්ලා බලනවා වගේ. එතකොට මේ පිටින් තියෙන ලකුණු ඇතුළේ නැහැ. ඇතුළේ තියෙන වෙනම එකක්. ඒතකොට අපිට බයක් ඇති වෙනවා දැන් මේ කොහෙද ඉන්නේ කියලා. එහෙනම් ආයෙ එළියට ඇවිල්ලා පොඩ්ඩක් බලන්නයි කියලා කියනවා. සැකනම් පමනක්. සැක නැත්තම් යන්න කියනවා. ඒ බුරුම් පඬිස්සංශ කියනවා මේ අපි මම මේ විදිහට තේන්නෝරනේ අපිට ලොකු දෙයක් තමයි කොළඹ කටුගෙට යන්නේ. ඉතින් ගයිඩ් කෙනෙක් අල්ලන කටුගේ ඇතුළට අපි ගියාට පස්සේ කටුගේ ඇතුළට ගියාම දැන් ඕක ඇතුළේ තියෙනවානේ එන විස්තර ඒ විස්තර බලනකොට කොහේ ඉන්නවද කියලා මතක නැතිව. ආයෙ එළියට ඇවිල්ලා බලන්න මේ කටුගේ ඇතුළේ ඉන්නේ කියලා තේරුම් අරගන්න බණ්ඩ නගරයට පැමිණීම නේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ගියාම ඒක සබ්ජෙක්ට් එකට බැස්සට පස්සේ ඉන්න තැන මතක නැතිවෙනවා. එතකොට ආයෙ පොඩ්ඩක් බලන්න කියනවා තමන්ගේ මූල කර්මස්ථානේ. හැබැයි තමන් දන්නවනම් මේ යන්නේ මේ සබ්ජෙක්ට් එකක් දිගේ ඇතුළට කියලා ආයෙ කඩන්න එපා ආයෙ මූල කර්මස්ථානේ පෙන්වන්න. ඒ නිසා සැක තියෙනවනම් අර ඉන්නේ හිටියව හෝ මූල කර්මස්ථානේ හිත දාන එහෙම නැහෙනේ. අඛණ්ඩ සතිය තියෙනවනම් පෞරුෂත්වයේ තියෙනවනම් අදිමොක්කේ තියෙනවනම් දිගටම යනවා. ඒක කීපතාවක් හෙලෙත් ආඩු කර කර තමයි කවුරුත් වගේ යන්නේ නොගියයි කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් ධර්මයේ සුතමේ ඥාන වැඩි එක්කනට හෙලෙත් ආඩු කරන්නේ නැතුව යන්න පුළුවන්. චින්තාමේ ඥාන තියෙන එකට යන්න පුළුවන්. බැරි එක්කන හැම තැනදීම ප්‍රශ්න කරනවා. හැම තැනදීම තැක කරනවා. ඉතින් ඒක මේ අශ්‍රද්ධාවේ ලක්ෂණයක්. ශ්‍රද්ධාව තියෙනවනම් කම්මෝ ගෝචිකාගෝ රාජාවෝ මාවෝ ගංගාවෝ කියව පැන්න. අපි ලෝක සාන්දිකේ ඉන්න අයෝ ඔන්න ඔන්න ඕනේ ගිනියෝ කරවිච්චාවයි කියලා යන්නේ කියලා. වෙන ගිනි අගුරක් වෙච්ච අවයි කියලා යන්න කියන. එතකොට අර කාය ජීවිත নিরপেক্ষ ගතිය පොඩ්ඩක් ඉදිරියට ගන්න ඕනේ. ඒ කියන්නේ මේක නර බිල්ලක්ම ඉල්ලනවා මේ සාමාන්‍ය සව් බිල්ලට රූපෙට රූපේ හරියන්නේ නැහැ. කෙලින්ම කලු කැවුතු කාගෙනව තමයි යන්නේ. ඔ කියෝ මේක මන්ද? ස්වාමීන් වහන්සේ මේක සටහනක් small feedback or request ඔබ වහන්සේ ප්‍රශ්නයකට කරුණ වටහා දෙන විට පළමුව කළ යුතු කුමක්දයි දන්වා ඉන්පසු එහි හේතු පහදා දීමෙන් නිර්වෘල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වේයයි මට දැනේ. කිමද සමහර ප්‍රශ්න වලට දුන් පිළිතුරු වලට පැහැදිලි අවබෝධයකින් වටහා ගැනීමට අපහසු වූ නිසා මෙම ආයාචනය කරමි. තෙරුවන් සරණයි. ඔය ඉතින් ප්‍රශ්න කාණේක විතරයි ඔකට දෙන්න තියෙන උත්තරේ ඔය මූල ධර්මාර්ථ විශ්ලේෂණ බෑ. ප්‍රශ්න තියෙනවා නම් අපිට ප්‍රශ්න විශ්ව ගන්න අවස්ථාව හමුනොත් එතන බයලජ්ජ වෙන්න එපා. ඒක විසඳ ගන්න. ඒක නෙමෙයි බයලජ්ජාව කියලා කියන්නේ මූල ධර්ම වල විසඳන්න බෑ. කේස් එකක් අරගන්න ඒ කේස් එක හැන්ඩල් කරනවා මිසක් ෆිලොසොෆිකලි විසඳන්න බෑ. මේක හොඳ වේදිකාවක්. ඒ නිසා ප්‍රශ්නත් තියෙනවා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි බලමු. මොකද්ද ඊගාවට එන උත්තරේ කියලා. නැත්තම් මට මේ කියන මැසේජ් එකෙන් මට කිසි මැසේජයක් එන්නේ නැහැ. කරුණීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේදී කළ දේශනාවේදී පුද්ගල චරිත තුනක් එනම් සංස්කාර චරිත, වේදනා චරිත, ශබ්ද චරිත ගැන විස්තර සංඥා චරිත, සංඥා චරිත, සංඥා චරිත ගැන විස්තරයක් කරේ. මහත් හැඟී යන ලෙස මෙම සංස්කාර චරිතයට බොහෝ විට සම්බන්ධ වේ. මහත් හැඟී යන ලෙස මම සංස්කාර චරිතයට බොහෝ විට සම්බන්ධ වෙයි. එනම් භාවනාවේදී පශ්චාත්තාප වැඩි වැඩියෙන් ඇත්තේ සිතට එන සිතුවිලි නිසා බව මට හැඟේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අද දිනේදීද පරයන්කේදී එන සිතුවිලි ගැන වඩාත් යොමු කිරීමක් කළ අතර සිතුවිලි නිසා පිට යන සිත දිහා මධ්‍යස්ථව නිරීක්ෂණය කළෙමි. එය සතියේ පිහිටවීම වැඩිවීම පිණිස මිස බාධාවක් ලෙස නොවන බව පැහැදිලි කරගතිමි. සංස්කාර චරිත පිළිබඳ වැඩිදුර විස්තරයක් හා ඒ එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්නා අයුරු පිළිබඳ උපදේශයක් දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේක මේ පොයින්ට් එක විස්තර කරලා තිබුණේ ඇත්තටම ප්‍රොෆෙසර් පද්මසිරි සිල්ලාගේ තියෙන ෆ්‍රොයිඩියන් and බුද්ධි සයිකොලොජි කියන පොතේ ඒ ලස්සනට කියලා තියෙනවා මම හිතන්නේ සබ්ජෙක්ට් එක ගොඩක් එක ස්පෙෂලායිස් වෙලා තියෙනවා. සංස්කාර චරිත උඟක් කාලවට තමන්ට තමන් දෙස් දී ගන්න මේ සදාචාරවාදී චරිත. හැමදේම තියෙන විදිහ හදන්න හදනවා. තියෙන්නේ බාර ගන්න කැමති නැහැ. ඒ නිසා මොනවා දුන්නත් ඒක හදන්න ගිහිල්ලා කොමිට් වෙනවා. කොමිට් වුණාට පස්සේ හරියට කරගන්න බැරන කියලා පශ්චාත්තාප. ඒ නිසා සංස්කාර චරිත යන්නේ නිම්මාන රති දිවි ලෝකෙට. කියන්නේ දේවල් හදලා ඒක නිර්මාණය කර කර ඉන්න එකයි තියෙන්නේ. මේ ආකිටෙක්ලා එහෙම ඔක්කොමලා බුදුජානක කියලා තියෙන අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං මේක හොයන්න නැවිදේ. හම්බුනේ නෑ අද හම්බුනේ හදපු ගයක්. ඒකට තියෙන නිර්මාණ රතේ. ඊට උඩ එකක් තියෙනවා පරිනිම්මිත වසවත්ති කියලා ඊට ජොලි. හදපු එක වශයට ගන්නවා. ඕන කෙනෙක් හදන එකක් වශයෙන් පවත් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ අපේ නිර්මාණ ශීලයේ අපේ නිර්මාණ ශීලයේ වැඩි වෙන්න වැඩි වෙන්නට අපේ සංස්කාර වලට දාස භාවයටපත් වෙනවා. ඊට පස්සේ අපිව නම්බුකාර කරන නම්බු ලබාගෙන කෑකොසම් ගහගෙන ජීවත් වෙන ජීවත් වෙන වර්තමානයේ තියෙන සරල භාවය සහ සතිය අපින් දුරවන් වෙනවා. ඒ නිසා මේ නිර්මාණශීලීත්වය හැම වෙලාවෙම තණ්හාමාන දිටි වඩනවා. ඒක දැක්කොත් මොටිවේෂන් එක කොහෙන්ද එන්නේ කියලා මේකට. මේ නිර්මාණශීලීත්වය මොටිවේෂන් එක කොහෙද එන්නේ කියලා කෙලෙසක් තමයි. භවනා කරන්න කරන්න කරන්න මොටිවේෂන් එක නැතු වෙනවා. ඒ වෙන දේ පිටිකන්ට ලෑස්ති වෙනවා. ඒ නිසා පුදුජානන්සෙත් ඔය පළවෙනි උදාන ගාතාවේ තියෙන්නේ විසංකාරගතං චිත්තං තණ්හා තණ්හාණ කය මජ්ජගාමයි සංස්කාරම විසංකාර කරා. නිර්මාණ කරන එකක් ගැන කිසියෙත්ම ඊට පස්සේ අපි කරන්නේ මොකද නිර්මාණය කරන හරිය නිර්මාණ කරන්නේ කෙලෙස් නම්. මොකද්ද මේකේ නම්බෝ කියලා බුදුන්සේ කියන. සබ්බේ සංඛාරා දුක්ඛ. හැම සංස්කරණයක්ම දුකක්. ඒක ආත ෂෝෆනව කිව්වා each will is evil කියලා. each will is ill will. එක පැත්තකට. ඒ නිසා මේ නිර්මාණශීලී බේකසේ උදන්දු කරන මේ අධ්‍යාපනයෙන් මොකද්ද දෙන්නේ කියලා බැලුවොත් මනුස්සයා එක්සෙන්ට්‍රික් කරන එක විතරයි කරන්නේ. ඒ ආගම නිර්මාණශීලී දිහා බල බල එයා සතුට වෙවි ගත කරනවා. හරියට මේ තමම කක්ක කරපො කක්ක ටිකක් අත කරන එකේ රස්නියට බබා හෙල්ලම් කරනවා. තමන්ගේ රස්නේ වෙලා ටිකයිනේ තියෙන්නේ. ඒ වෙලාවේ බලන්න කක්ක ටිකක් කාලා මොනෙත් ගාගෙන ඉන්නකොට හරි ලස්සනක් තියෙනවා. ඉතින් ඒ වගේ නිර්මාණ ශිල්පයක් තියෙනවා. ඉතින් එවැනි ලෝකයක මාත් නැටුව ඇත්තට ඔය ඉගෙන ගන්න කාලේ ඉතින් පුදුමාකාර අනාගත හීනයක් තියෙන මෙහෙ මෙහෙම කරන්න මට තාම මතක් වෙනවා කොවි පොත්වල මම කවි ලිව්වා ඒ දවසේ. මේ සාර්ථක ජීවිතේ පස්සේ මට මෙහෙම වෙන්න. අනේ කවදාකවත් ඒක හම්බෙන්නේ නැහැ. මේ හිතින් හිතාගත්ත මනෝ විකාරක තියෙන. ඒ නිසා සංස්කාර ගැන කියලා තියෙන්නේ අන්තිමට කියලා තියෙන්නේ සදාචාරාත්මක දෙයක්. මේ තියෙන දේ මිට වැඩිය හොඳ කරන්න පුළුවන් කියලා මේ මේ ආධ්‍යාත්මනේ රූප. රූප අල්ලගෙන බෝලා බාඹා ඉන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා කාට හරි ඕන නම් ඒ පොත අරන් කියවන්න මේ ඒක ලස්සන වැඩක් තියෙන ඒ පොත ඇත්තටම මම ඉපදෙන්නත් ඉස්සලා වගේ ලිය පරගෙන පොතක්. හතරවෙනි එඩිෂන් එක ඇවිල්ලා තිනවා. ඒකේ ලියලා තිනවා මම මගේ ගුරු ආමතු ධම්මජීව හඳුරුගේ. සම්මජිවාමතු මේවා කියලා දැන් මනුස්සයා ඒ පොත සම්පූර්ණ තිරියම් කරගන්න. ඒ කියන්නේ දැන් තමයි භාවනාවට බහැලා තියෙන්නේ මේ තමයි මෙල්ම ගියාම එනවා හම්බෙන්නේ. ඒ ෆ්‍රොයිඩියන් සයිකොලොජි එකයි බුද්ධි සයිකොලොජි කරන මේ චරිත තුන කඩලා. ඒ චරිත තුන කවදාකවත් පේන්නේ ආනපාන ගෙවෙනකන් ගියේ නැති කෙනා. ගියාට පස්සේ ওই තුනෙන් එකක් එනවා. ඒක ඩිටෙක්ට් කරගන්න ඕනේ. ඩිටෙක්ට් කරලිවල ඊට පස්සේ කේන්දරයට දාලා බලනකොට ආ මේ චරිත නම් මේක තමයි වෙන්නේ කියලා වගේ නිකන් plan එකක් තියෙනවා. මම කියන්නේ ඒක එච්චරමයි. 100ක් හරි කියලා නමුත් සෑහෙන දුරට තමයි දැනගන්න පුළුවන් අපි මෙතෙක්කල් ගමන ගිහිල්ලා තියෙන්නේ මම කවුද කියලා දන්නේ නැතුව. ඔතෙන් යනකොට 150ක් විතර අලතෑගේ who am I what am I කියන එක. අපි මේක ඉස්සර සංසාරේ කවදාවත් හිතලවත් නැහැ ප්‍රශ්නයක් who am I කියන එක. රූපෙත් එක්ක සෙල්ලම් කරනකොට සෑහෙන දුරට පේනවා. සම්පූර්ණ ගෙවුනට පස්සේ ඔන්න බබා මේක ඔලුව උස්සනවා. මම ඔලුව උස්සනවා. එතකොට ඒකට තරහ වෙන්නේ නැතුව ඒක ඩිටෙක් කරගන්න නම් තමන්ම තමන්ගේ ගුරුන් ආංශ වෙන්න ඕනේ. තමන්ම තමන්ගේ කමඨාන සුද්ධ කර ගන්න ඕනේ. තමන්ම නිතරම සතියෙන් ගත කරන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ හිටියානම් බුදුරජාණන්සේ ආශ්‍යානුසේ ඥානෙට දාලා අල්ලලා දෙනවා. දැන් නැති නිසා අපිට ගන්න තියෙන්නේ මේක අල්ලගන්න එක. ඉතින් අපි ওই ටික කියලා ඊගාව. පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ දින අද්දුටු අත්දැකීමක් මෙසේ වාර්තා කරමි. හවස 4 සිට 5 දක්වා වූ පරයන්කේදී කයේ වෙහෙස නිසා ඇතිවුණු නිදිමත ගතිය නිසා මුළු පෑයම වරින් වර සතිය කඩා වැටි නිින්දට යන ස්වභාවයක් තිබුණු අතර තරමක කනස්සලු භාවයක් සිතේ ඇතිවිය. පහේ සිට 6 දක්වා වූ කාලය තුල සක්මන් සක්මනේ තුල එක දිගට විනාඩි 45ක් සක්මන් කරමින් සතිය පිහිටුවීමේ උත්සාහයක යෙදෙමි. කයේ වෙහෙස ගතිය අඩු කර ගැනීමට ඒ පිටු වහලක් විය. ඉන්පසු 6 සිට 7 දක්වා වූ පරයන්කේ සඳහා හිඳගත් විගස සිත ආනාපාන අරමුණෙහි පිහිටුවා පිහිටුවීමට හැකිවිය. සිතේ ඇති වුණු සතුට නිසා අරමුණ තුලට නොදැනීම කිඳා බැස්සේය. ජීවිතයේ කිසිම කලක නොදුටු විසිතුරු වර්ණ රටාවන් වලින් මුළු පෙදෙසම ආලෝකවත් විය. මීවදයක හැඩගත් මේ රටාවන් නොයෙකුත් වර්ණ වලින් ආලෝකමත් විය. විඥාණයට මොනතරම් මායා ලෝකයක් මැවිය හැකිදයි මට සිත් විය. මේ සියල්ල සිදුවෙද්දී මූල කර්මස්ථානයේ සිත යොමු කළ විට කලින් තිබුණු සතිය ඒ ආකාරයෙන්ම ඊටමත් සමීපයෙන් මා වෙත නැවත පැමිණෙනතුරු බලා සිටි බවක් දැනි සිත ප්‍රමෝදයටපත් වුනි. සක්මන් භාවනාවෙන් පරයන්කයට ලැබෙන අනුග්‍රහය ගැන මට දැන් හොඳින්ම පැහැදිලිය. ඊයේ සවස වහන්සේගේ ධර්ම දේශනාවෙන් මේ වඩාත් තහවුරු විය. මේ අත්දැකීම අනිත්‍යය සමග බෙදා ගැනීම සුදුසුය මට සිත් විය. වහන්සේට නිදුක් නිරෝගී සුවපත වේ. අතොත් ඔය කියව ඔක්කොටම වැඩි ඊට ඉස්සලාව පශ්චාත්තාපය තමයි වැදගත්ම දේ. මේ පශ්චාත්තාපයේ තීදි ගියොත් තමයි එහා පැත්ත සතුටක් ඇති. මේ කන්දක් නැගිටන පල්ලමකේ පල්ලම වටන සෙල්ලමකේ. අපිට එතන මේ පල්ලම වටනට පස්ස තමයි ජොලිය තියෙන්නේ. ඊට ඉස්සලා විඳින එපා වීම අර වෙහෙස කරගතිය, කම්මැලි ගතිය, නිතිමත ඒ බුදියා ගත්තා නම් වෙන කතාවක්. නෑ බුදිය ගත්තොත් බුදිය යන්න පුළුවන්. දැන් බුදු වෙන්න පුළුවන්. ඒ ඒ කරදරේ හරහා ගියා නම් අනිවාර්යයෙන්ම එහා පැත්තේ තියෙන්නේ පුදුමාකාර විපස්සනා ඥානය. අපි මෙතෙක් කල් උනේ අරක එනකොට පස්ස ගහලා කම්මැලි වෙලා අයියෝ හරියන්නේ කියලා ඊට පස්සේ අපි පොත් ලියන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලියන්නේ පශ්චාත්තාපයක් තමයි. මේ හරහා ගියාට පස්සේ තමයි ඔක්කොම ධර්ම වැඩ කරලා ඔක්කොගෙම හොඳ පැත්ත ලැබෙන්නේ. ඒ නිසා මේ ජීවිතේට හම්බෙන මේ තිත්ත මේ අපුල මේ තියෙන වෙහෙස මේ තියෙන දරතයමයි පළවෙනි ආර්ය සත්‍ය. පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. ඒක බාරගත්ත ගමන් එහා පැත්තේ තියෙන දිදුලන විසුතුරු ලෝකයක් අපි උගන්වන්න හදන මේ දුක මග හරවන්නනේ. දුක අයින් කරලා යන්නනේ. ඉතින් හැමදාම කක්ක විතරයි හම්බෙන්නේ. කක්කායෙන් කක්කාවට යන්නේ. එක දවසක ඕක විනිවිද බලයන් පොඩි එකක් පිහිට අතරේ පේන පටන්. ඊට පස්සේ ලොකු ජම්මයක් ගැවමක් වෙනවා. ඊට වැඩිය ලොකු දුකක් විඳ ගන්න වෙන. මීටත් වැඩිය ලොකු දුකක් කවදා හෝ මරණ වේදනාව කරා ගිය දවසේ අමරණීය වෙනවා. දැන් මේ මරණ වේදනාව තියා මැස් එක්ක ආනර කෑ ගන්න. කැස්සක් එනකොට කෑ ගන්න. එහෙම තමයි කවුරුත් පටන් ගන්නකොට එහෙම තමයි. ඒ නිසා ඔය ඔය කියන ඇට්‍රිබියුෂන් එක දෙමේ දෙන්න තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා බෑ ඇති වෙච්ච අර එපාම වෙච්ච ගතිය තියෙනවනේ. ඒතියෙදිත් අතහරින්න නැතුව ගිහිල්ලා භාවනා කරන එක විතරමයි. ඒකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. ජය පරාජය බලන්න එපා. ඔබ කරගෙන බලයන්. හිතා ගන්න බැරි එකක් වෙනවා. ගරු ස්වාමීන් වහන්ස උදෑසන පරයන්කේදී හුස්ම නාසය අග්‍රේ නොව මුහුණ ඉදිරිපිට සුළං රැල්ලක්සේ ඉහළ පහළ යන බව වැටහුණි. විටක එම හුස්ම නාසිකාග්‍රය තුලින් සිදුවෙන බව සනාථ කිරීමට දෝ යම් ආයාසයකින් මෙදෙස බැලුවෙමි. නමුත් මෙම හුස්ම රැල්ල මුහුණ ඉදිරිපිට නාසයෙන් වෙන් වී චලනයන් වශයෙන් පමණක් දකින විට යම් සැහැල්ලුවක් හා සංසුන් බවක් දැනුනි. තවත් විටක එම හුස්ම රැල්ල වෙන් වී දැකීමට කැමැත්තක් වූ නිසා වෙන් කර දැකීමට සිත පෙළඹුණාදැයි ස්ථිරවම කිව නොහැකිය. මෙය නිර්වරදි මෙහි නිවැරදි නිවැරදිභාවයේ වටහා ගැනීමෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හුස්මේති විවිධාකාර තියෙන්න පුළුවන්. ඒ කොයි ආකාරයේදී සතිය අඛණ්ඩව ගියා නම් නිවැරදි. හුස්මේ කොයි ආකාරයක් තියෙන්න පුළුවන්. සතිය අඛණ්ඩ නම් ඒකේ පේන තියෙන එක එක ආකාර එක එක දෙයක ඉඳලා තව දෙයකට මාරු වෙනවා. එකක්වත් එකට වැඩිය හොඳ නැහැ. ඒව තෝරන්න ගිය ගමන් සතිය පාවා දෙනවා. රුචර්චකන් ඉස්සරහට යනවා. මේ නිසා නටන්න පුළුවන් හැම නාටකම නටන්න කියන්නේ ආනපානෙට. මේ කොයි නාටකම නටුවා සතිය තියනවාද කියන එක බලාගෙන හිටියොත් ලැබෙන ලැබෙන මල මාළයට ඇමිනෙනවා වගේ මල් මාළේ දික් වෙනවා. ඒ නිසා හුස්මේ පැත්තේ මොකක්වත් කේන්දර බලන්න යන්න එපා, හීන පලාපල බලන්න යන්න එපා. මේ මොන පදනම් මොන ජවනිකා නැටුවත් සති ධාරාව අඛණ්ඩව තියෙන බාට වාර්තා කරන්න පුළුවන් නම් හොඳයි කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස පරයන්කේදී යම්කිසි වේලාවක් සතිය පවත්වා ගොස් විනාඩි 20කට 30කට පසුව සිත සතියට යොමු කිරීමට ආයාසයක් ගත්තද හිත වැඩි වශයෙන් පිට යාමට පටන් ගනී. එවිට මම පරයන්කෙන් සක්මනට යෙදුණෙමි. එවිට නැවතත් පාද චලනය වන ආකාරය දැකීමට කිසිදු අපහසුාවක් නොදෙනුනේය. එනිසා පරයන්කේ හැකිතාක් දොරට කරගෙන සක්මනට යාමට වැඩි කැමැත්තක් දක්වමි. මෙහි කරුණ වටහා දෙනමින් ඉල්ලා සිටිමි. නමුත් පරියන්කේදී දැන් මගේ හිත පිට යනවා කියලා දැනෙන්නේ සතියටමයි. නිසා වැඩියෙන් හිත පිට යනවා කියලා දැනෙන සතිය අරමුණේම පවතිනකොට පවතින සතියට වැඩිය බොහෝම සෙල්ලක්කාරයි. ඒ නිසා අනුග්‍රහ කරන්න ඒකටත් හිත ගිට හිත පිට ගියාට සීල කැඩෙන්නේ සද්ධාව කැඩෙන්නේ පුළුවන් ද බලන්න හිත පිට ගිය බව හරි දන්නේ මොකේද මොකෙන්ද කියලා. ඕක තමයි සතිය කියන්නේ සතිය බෝවීමක් සතිය වර්ධනයක් සතිය පරිණාමයක් වෙන්න හදාන. ඒකට අකමැති නම් අපි ආයේ සතියේ එක අරමුණක සතිය බාටපත් කරනවා. දැන් පිට යන බව දැන දැනත් භාවනා කරන තරම් ඒක දැනගන්න සතියක් තියෙන්න ඕන කියලා දැනගන්න තරම් යෝනිසෝමනස් කාර්යය තියෙනවා නම් පශ්චාත්තාප වෙන්න කිසිම දෙයක් නැහැ. හිත පිට ගියත් යෝගාවචරය තාමත් යෝගාවචරයමයි දිගට අප්‍රතිහතව ධෛර්ය කරනවා. එතකොට ওই සතියේ තියෙන හිතුවක්කාරකම් ටික තමන්ගේ වාසියට හිතෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස දින දෙකකට පෙර විමසන ලද හිස් අවකාශයක අත්දැකීම සහ ඉදිරි මාර්ගයේ තවදුරටත් සතිමත් බව දියුණු කර ගැනීමද යන්නට ඔබ වහන්සේ දුන් අනුශාසනාවෙන් මා තේරුම් ගත්තේ යම් දෙයක් අරමුණු වීමේදී එහි එක මොහොනකට වඩා මොහොනක් කීපයකින් පෙනෙනවා නම් වරහන් තුල කාම රූප අරූප තත්ව යටතේ එය එහි යථා ස්වභාවයේ තේරුම්ගෙන ඇලීමකින් හෝ ගැටීමකින් තොර අරණ ප්‍රතිපදාවෙන් ජීවත් වීමට උත්සාහ කරන ලෙසය. පරයන්කේදී ලැබෙන හිස් ස්වභාවයේදී හැකිපමණ උත්සාහයකින් තොරව නිරීක්ෂණයකට උත්සාහවත් වී එසේ සිටින විට සහ පසුවද මට තේරුම් ගියේ එවැනි අත්දැකීමක් අරමුණකින් තොරව වුවත් මම එනම් ජීවත් වන ස්වභාවයේ එලෙසම දැනෙන බවයි. විඥාණය කියන්නේ එයදැයි සිතුනි. එවැනි හැඟීමක් එදෙස බලා සිටින විට තවදුරටත් සිත යම් ගැඹුරකට යන බව තේරුණි. ඊයේ හවස පරයන්කයේදී එසේ දිග වේලාවක් සිටීමේදී වෙහෙස ගතියක් සමග හිත තරමක් ස්පාසු වූ විට එක විටම උඩුකය ගැස්සී සතිමත් වන විට යම් බ්ලැන්ක් වීමක් වූ බව වැටහිණි. අනුකම්පා කර පහත ගැටලුව වලට අනුශාසනා කරන මෙන් ඉල්ලමි. 1. හුස්මක හිදසක් තුලින් යම් අරූප අත්දැකීමක් ලැබෙනා මෙන් එවැනි හිස් අවකාශයට තදගත් තද සතියක් දිනු විට විඥානයකින් තවත් විඥාන මොහොතකට ගැටලීම අත්දැකිය හැකිද? 2. ইহත පරිදි දෙයක් බලාපොරොත්තු වූ නිසාදෝ පැහැදිලි බ්ලැන්ක් වීමක් නැවත නොලැබුණත් ෂණික ගැස්සීම් නිරීක්ෂණය කළමි. අවසාන පරයන්කය ආතක් පාතක් නැති පැහැදිලි අරුමක් නැති තත්ත්වයක් බවට පත්විනි. හිත බද්දල් වී ඔද්දල් ඔද්දල් වී ලෙස දැනෙන නිසා යම් වැරදීමක් ඇද්දයි සිතේ. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. නිරුක්ති නිරෝධය සුව ලැබේවා. මේක හරි අමාරුයි විස්තර කරන්න උත්සාහ කරන දේ දල වශයෙන් කියවනකොට හිතා ගන්න පුළුවන්. යම් වෙලාවක මොනවාක්වත් නැති හිතනක් අනිත් පැත්තේ යමක් දෙයක් තියෙනවා. මේ දෙක දෙකට කඩලා මේකෙන් කතන්දර ගොතන එක තමයි විඥානයේ කෘත්‍යය. මේ දෙකටම සමහිත දැම්මොත් විඥානය අසරණ වෙනවා. විවේක වුණත් දෙයක් තිබුණත් දෙකම හේතුඵල ධර්ම වගේක් විතරයි. විඥානය කියන්නේ හදනවා මේ මොනවාක්වත් නැති එක වඩා හොඳයි කියලා හෝ නැත්නම් මොනාර තීන එක වඩා හොඳයි කියලා මොකකින් හරි ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන සුද්ධ අපිට කරපු දේ තමයි විඥානය කරන්නේ. හිත උන්ටට සුද්ධ කරන දේ පොඩ්ඩක් බලන්න. ඒක බලන්න පුළුවන් එළිය පේනවා. ඒ වැඩේම මොකක් හරි පද්ධතිය දිහා බලන ඉඳලා දෙගොල්ල අතර තියෙන රණ්ඩුවක් බලලා දෙගොල්ලේ අඩු අඩු පක්ෂයට ආයුධ ටිකක් දෙනවා. ඊළඟ කෙනා ගහපිය අර පැත්තට ගිහින්. කියන අපි දන්නේ අපි එහෙම නෙවෙයි ගැව්වේ. අපි දන්නේ නැහැ කියනවා බලනකොට වැඩේ වෙලා. දෙන්න වාගේ හොන්ටටම එම්පත් උනට පස්සේ කියලා රට අල්ලගන්න. විඥානය කරන්නේ මේ ඇති සහ නැති දෙක අතර ඇති කරලා ජය සහ පරාජය අතර දෙකක් හදාගෙන හොඳ නරක දෙක අතර දෙකක් හදාගෙන දෙක අතර රණ්ඩුව දානවා. දාන්න දාන්න විඥාණයට ලාභ. අපි ගන්නවා ජය වුණත් පෙරදුනත් දෙකම එකයි කියන්නේ කිව්වොත් විඥාණයට අසරණ වෙලා, පච වෙලා, ලැජ්ජ වෙලා, නීක එකාකාර වෙලා, කම්මැලි වෙලා, බය වෙලා කරගන්න දෙයක් නැතුව යනවා. ඉතින් අපි කරන්නේ මේ වගේ වෙලාවට විඥාණයට ආයෙ සේලයින් දෙනවා, ඔක්සිජන් දීලා ආයෙ පණ ගන්න. ඒ නිසා මොකක් හරි ද්වේතාවයක් තියෙන හැම තැනකම විඥාණය වැඩ කරනවා කියලා හිතාගන්න. අපි වෙන් කරලා පෙන්නලා පෙන්නකොටම හිත මේකට වැඩි මේක හොඳයි කියන නිකන් විනිශ්චයකට එන්න හදනවා. ඒක දැක ගන්න දැකනල විනිශ්චය මම නෙවෙයි. මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. දෙක දිහාම බලන්න ගියාම ওই කම්මැලිකම නීරසකම එනවා. ඒ ඒ කියන්නේ විඥානේ දුර්වල වෙන්න පටන් ගන්නවා. ස්ප්ලිට් ඇන්ඩ් රූල් නීතිය නෑ දැන්. ඕක දිහා බලන ඉන්නවා කියන එක භාවනාවක්ද? නැත්නම් ඒක දෘෂ්ටියක්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. භාවනාවෙන් ඒ தත්තේ ඇවිල්ලා නැති එක්කෙනෙක්වත් මේ සභාවේ නැහැ. ආපු ගමන්ම ඒක පැත්තක් ගන්න එක තමයි ඒ විඥානේ උසිගන්නේ. අපිට කරණ තියෙන්නේ ඒකක් නෙවෙයි මේකක් නෙවෙයි. දෙක දිහාම නොදැක්කාසේ බලන් ඉන්න පුළුවන් නම්. ඒතර විඥානේ ඒ කටකම ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන ගතිය තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා අපි මෙතෙක් කල් යමක් කරන්නට උනන්දුවක් ඇති වුණා නම් අනිවාර්ය විඥානයේ ලණුවක් තමයි. විඥානයේ තියෙන තාක්කල් සංස්කාර තියෙනවා. සංස්කාර තියෙන තාක්කල් අපි අයියා වෙන්න හදනවා, අක්කා වෙන්න හදනවා, මුදුන වෙන්න හදනවා, ගරු වෙන්න හදනවා. ඊට පස්සේ කවුද දිනන්නේ? කෙලෙසයක් තමයි මාය තමයි දිනන්නේ. ඒ නිසා මේ දෙකටම සමහිත දැමීම තමයි ඒ පැත්තට එක වාක්‍යයක්වත් ඔගේ ලියවිලා නැහැ තව. ඒ නිසා උත්සාහකරනද මේ මොනවාක්වත් නැති හුස්ම දෙයක් නැතින හිස්තනත් හුස්මත් සමහිතින් බලන්න. සමසිත. ඒක තාදී ගුණය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක පුරුදු කරන්න පුළුවන් එකක්ද බොක්කෙන් එන එකක්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි කියන කාරණා නම් පැහැදිලි. කියන්න ඕනේ කාරණා පැහැදිලි. ඉතින් ඒක සැරේ තේරුන්නේ නැහැ කියලා බය වෙන්නත් එපා නැවත නැවත යොදවන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නයේ කිසියම් බොළඳ බවක් ඇතොත් ස්වභාවයෙන් සමාය දෙමි. මාගේ ඇලාම් ක්ලොක් එකේ ඇත්තේ පියානෝ එකක් වාදනය වන හඬකි. අතීතයේ මේ ශබ්දය උදේම ඇසීම මට ඒතරම් ප්‍රියජනක දෙයක් නොවේ. නමුත් දැන් දින දෙකක් පමණ සිට මට මුළු දවස පුරාම වාගේ මේ ශබ්දය ඇසේ. සමහර විට එලාම් එක වදිනවාදයි මම මුලින් සිතුවෙමි. ඊයේ රාත්‍රියේ නිින්දට ගිය විට මේ ශබ්දය වඩා තීව්‍ර ලෙස ඇසෙන්නට විය. මම කනක් වසා අනෙක්ෙන් එය ඇසෙනවාදයි කියාද පිරික්සුවෙමි. මට හැඟුණේ ඒ කනින් අසන ශබ්දයක් නොවන බවයි. සිත නන්නත්තර නොවි සිට සෑම විටම වාගේ මේ ශබ්දය පසුබිමින් ඇසේ. අද උදේ පරයන්ක භාවනාව ආරම්භ වූ විටද මේ ශබ්දය ඇසෙන්නට පටන් ගත්තේය. ඒ ශබ්දේ සත්‍යයක් නොවන බව සිතා පිම්බීම හැකලීමට සිත යෙදුවෙමි. ඒ ශබ්දය ගැන විශේෂ කැමැත්තක් පහළවන්නේ නැත. නමුත් ඒ ශබ්දය ඔබ වහන්සේ පළමු දිනේ දේශනා කළ රැහැයන්ගේ ශබ්දේ වැනි සෑම විටම පවතින එකල්ප කියා සිතේ. නැතහොත් මගේ මොලේ වයර් මාරු වෙලාද කියලා සිතේ. ඒ ශබ්දයේ කෙරෙහි ද්වේෂයක් ඇති නොවන අතර සැකයක් පමණක් හටගනී. මා දැන් කුමක් කළ යුතුද? මොකක්වත් නොකර බලා සිටීම කළ යුතුද? අද අවසාන පරයන්කේදී මේ හඬ මුල සිටම වාගේ ඇසුනි. ශරීරයේ පැද්දීමත් සමගද එය ඇසෙන බව දුටිමි. පසුව වරින් වරද එය ඇසෙන්නට විය. ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. මේ සද්දේ හුදේකලාවේ ලක්ෂණයක් කරගන්න විවේකයේ ලකුණක් කාලයක් යනකොට ඒ සද්දේ පිරිච්ච භාවයේ ලකුණක් වාට තේරෙන පටන් ගන්නවා. ඒ සද්දේ හැම වෙලාවෙම තියෙනවා. ඒකට කියනවා නිහඬේ හඬ කියලා. එහෙම නැත්නම් listening to the inner sound කියලා කියනවා. ආයිත් ඒකට හැම ආගමික පොත්වලම ඒක ලියවිලා තියෙනවා. අපි සමහරු ඒකට බයයි. පාළුවට බයයි. aloneness ද loneliness ද කියලා වචන දෙකක් තියෙනවා අපි alone කියන එක spiritual හොඳ පැත්ත. loneliness කියලා කියන්නේ මානසික අසහනය. එකම දේ. මේක ඇහෙනකොට සමානට lonely. ඉතින් එයා හිතනවා මොකක් හරි ලෙඩක් වෙන්න ඇති කියලා tinnitus ද මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ tinnitus. වෙනම ලෙඩක් තියෙනවා. ඒ දොස්තරලා බෙහෙත් දෙනවා. සමහරුන්ට තේරෙනවා මේක එන්නේ මම නිස්සද්ද වෙච්චාම මම හුදේකලා වෙච්චා එයා ඒක බොහොම හුදේකලාවේ ලකුණක් වඩපත් කරගන්න. ඒ නිසා මේ පිස්ටන් සයිකොලොජි වල මේ පැත්ත ස්ටඩි කරලම නැහැ. මේ මානසින් මේ එන අරමුණ වලට දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා ඔය මේ මේක පිළිබඳ උඟාක්ම දැනට විස්තර තියෙන අමරාවතියේ ඔක්කොමලා ඕක දානවා. ඒ නිසා ඒකේ දැනට නායක හාමුදුරන් කියන්නේ අමරෝ හාමුදුරන්ගේ නම. ඒ අමරෝ හාමුදුරුවෝ ලියලා තියෙන පොතක්. ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් අමරාවති වෙබ්සයිට් එකට ගියාම sound of inner listening to inner inner sound or sound of silence කියලා. අපි ඒක සිංහලට දැම්ම පොත. කාටවත් වගේ දැනගන්න. ඉතින් ඒ නිසා කවදා හරි හුදකලාවට කැමති එක්කන ඒ සද්දේ හුදකලා වෙච්ච වෙලාවේ ලකුණක් බාටපත් කරගත්තොත් Tamanට කවුරු කවුරු බැන්නත් කවුරු ශූති කරත් අර සද්දේ හිත දාගෙන ඉන්නකොට එමෙහිට ඕන දෙයක් ඕනයක් කියාගත්තා හැබැයි Tamanට විවේක වෙන්න පුළුවන්. ඒ නිසා මේක වාසියට ගන්න. හැබැයි මේක ආධ්‍යාත්මික දියුණුවක් තුලින් එන එකක් නෙවෙයි. හැබැයි හිත විස්්‍රාම වෙනකොට ස්වභාවයෙන් අපිට ලැබෙන ආශිර්වාදයක් විදිහට බාර ගන්න පුළුවන්. සමහරවිට ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේදී මම හිතුවේ අර alarm clock එකේ හඬ නිතර නිතර ඇහෙන එකත් අර ඉන voice එක ඇහෙනවා වගේද කියලා ඇහුවේ මම. නෑ alarm clock එක නිසා මෙයාට ඒ පටලැවිල්ලක් වෙලා තියෙනවා. ඒකේ සද්දෙද මේ නිතර ඇහෙන්නේ කියලා. ඉතින් ඊලාම්කෝකේ පියානෝ සද්ද වෙනකොට මෑණියන්ගේ සද්ද දාගන්න ගියා. එතකොට හරි. ඒක චෙක් කර දැන්නේ. පියානෝ නැතුව මෑණියෝ දාන. කර ස්වාමීන් වහන්සේ එක සක්මන් භාවනාව නිදහස් ලෙස පවත්වා ගැනීමට පුළුවන්. යම් යම් අවස්ථාවලදී සිත පිටතට ගියත් ඉක්මනින් සිත නැවත සක්මන් භාවනාවට ගැනීමේ හැකියාව ඇත. දෙක පරයන්ක භාවනාව ඔබ වහන්සේගේ ප්‍රථම සිඩ්නි වැඩසටහනට සම්බන්ධ වීමෙන් පසුව මම දැන් මෙතන යයි සිතා සිත තැන්පත් කරගනිමි. එවිට ඊටාම මෘදු ලෙස ආශ්වාසය සහ ප්‍රශ්වාසය දැනේ. ඊටාම සුළු මොහොතකින් ආශ්වාස ප්‍රශ්වාස තුනී වේ. සිත ප්‍රභාෂ්වර ආකාරයටත් නැවත අන්ධකාරවත් මාරුවෙන් මාරුවට අත්දකිමි. මුල විනාඩි 15 20 පමණ සිත වරින් වර ඉවත යයි. අවසන් වන විට ඒ ගතිය අඩු වී යයි. අද උදෑසන පරයන්ක භාවනාවේදී තද නිල් තිර දැමූ ආකාරයකට මුළු සිරුරම වැසී ගියේය. like a stage. තිර හතරක් පහක් පවන වැටුණි. ඒ අතර කුඩා තරුමෙන් දිස්විය. හෘද ස්පන්දනය ටිකක් වැඩි වුණි. විනාඩි කිහිපයකට පසුව නැවත සිත ප්‍රභාෂර ආකාරයට පෙනුණි. නැවතත් සාමාන්‍ය ආකාරයට ප්‍රභාෂර බවත් එය මැකී යන ආකාරයත් නිරීක්ෂණය කළමි. in repetitive sessions මාගේ භාවනාවේ දියුණුව උදෙසා ඔබ වහන්සේගේ අවවාද ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් චිර ජීවනයත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයක් ලැබේවා. මේ වගේ භාවනාව අල්ලලා යන්න පටන් අරගත්තට පස්සේ දිනචරියා වෙනස් කරන්නේ නැතුව, ඇඟලෙඩ කරගන්නේ නැතුව, හිතලෙඩ කරගන්නේ නැතුව, අර මේකේ කතන්දර වලට ඔළුව දාන්නේ නැතුව ඕකම නැවත රවුම කරකෙන්න වෙන්න ඕන. නැවත නැවත මේක සිද්ධ වෙන්න දෙන්න ඕන. සිද්ධ වෙන්න දෙනකොට ඒක මේ රේන්ෆෝස් වෙන්න පටන් ගන්නවා. ඒක නැත්තම් යෝජනා ඉෂ්ටිර වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔය යන ක්‍රමයේ හරි කියන විශ්වාසයෙන් ඕක නැවත නැවත හිතට පෙන්වලා දෙන්න එක තමයි අනුපස්සනා කරනවා කියලා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ පරයන්ඛය ආශ්වාස ප්‍රශ්වාසයේ බලමින් සතියේ පිහිටීමි. නිරීක්ෂණයේදී සිත වඩා තදින් පිටතට යන්නේ සිතිවිලි බව වටහා ගනිමි. ඔබ වහන්සේ පැවසූ පරිදි එය දිහා ද්වේෂයෙන් හෝ ශෝකාත්මක නොවි බැලුවෙමි. නැවත ආස්වාසයට හා ප්‍රස්වාසයට සිත පැමිණියේද එවිට සිතට එය කැමැත්තක් ඇතිවිය. මෙය රාගී චේතනාවක්ද. ඉන්පසු චක්‍රවලදී චේතනාවක් නොමැතිව ඒ දිහා බලා සිටීමට උත්සාහ කළෙමි. ඔබ වහන්සේගේ මේ සේවයට තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. මේ ප්‍රශ්නේ චරපේසු දුනෑ කියන්නේ ආනාපානට නැවත හිත ගත් එක රාග හැදීමක්ද නැත්නම් ප්‍රිය අදහසක්ද කියනවා. නමුත් මතක තියාගන්න ආනාපානයි කියන එකේම රාගය උපදවන අරමුණක් නෙවෙයි. බුද්ධජානනාචි අපිට ඉදිරිපත් කරන්නේ උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අභ්‍යන්තර අරමුණක්. ඒකට නැවත නැතාවයි කියලා ඒකට කවදාකවත් ඒ කෙලෙසයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක අඩේට තියාගන්න පිට ගිය ගමන් මේකට ගෙනත් තියාගන්න. ඒක නම් ප්‍රශ්නේ ඕක තමයි දෙන්න තියෙන උත්තරේ. ස්වාමින් වහන්සේ පර්යංකේ හුස්ම රැල්ල ගෙවි යනවත් සමගම විවිධ රූප සංඥා පැමිණේ. මේ අවස්ථාවේදී එක හෝ රූප සංඥාවකට අවධානය දුන්නොත් මොහොතකින් පසු නිදිමත වී හිස ගැස්සෙයි. නැවත ආනාපානයට අවධානය දුන්නත එය ඊතා සියුම් වී නොදැනෙන මට්ටමේ වෙයි. ආනාපානයට අවධානය යොමු කළ විට නිදිමත නැති වෙයි. ප්‍රශ්නය 1 හුස්ම රැල්ල ගෙවී යන අග ඇති රූප සංඥාවකට අවධානය යොමු නොකළ සිටිය යුතුයද? purposely purposefully ප්‍රශ්නේ දෙක හුස්ම රැල්ල ගෙවී යන අග ඇති රූප සංඥා ඇල්ලීමෙන් ඇතිවන හදිසි නිදිමත ගතිය මැඩ ඉදිරියට යාමට උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒක ඇත්ත නිදිමතක් කියලා කියමන නිදිමතක් නෙමෙයි තන තියෙන්නේ. හිත ලීන භාවයටපත් වීමක් වෙනවා. ඒ කියන්නේ අරමුණ ආනපන ගිවිගෙන යනකොට පුළුවන් තරම් හිත මධ්‍යස්ථ තැනක තියෙන්නේ. ඒකට හැම දෙයක්ම වගේ මතුවලා පේනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සටහන්, මානසික මනසින් හදාගත්ත රූප ගොඩක් එනවා. ඉතින් ඒක දිහා බලාගෙන යමක් නොකර ඉන්න අපි දන්නේ නැහැ. මොකද අල්ලගත්ත දිගේ එක දිගේ කතන්දරයක් ගිහලා ඒක පාට ගස්සලා ආපගෙන දානවා ආනපන. ඉතින් අතරමැද කයල අපිට පේන්නේ නිකන් හිත නිින්ද ගිහිල්ලා වගේ කියලා. නිින්ද ගිහිල්ලක් නෙවෙයි වෙන්නේ හිත සංගවි ගැනීමක් වෙන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ අහනවා එහෙම එකක් තෝරන්න එපාද කියලා. එකක් තෝරන එක කොන්ෂස්ලි කරන එකක් නෙවෙයි. සිද්ධ වෙන එකක්. ඒ එකක් නීරස වේග නැනට ළඟ තියෙන ඊගාවකට හිත පනිනවා. ඒක තමයි මේ ලෝකේ හැටි. ඉතින් ඒක දකින්න අපිට දෙයක් රසවත් වෙන්නේ ඒකේ රසයට නෙවෙයි මෙතෙක් හිතපේක නීරස වීම. එතකොට අපි ඊගාවට තියෙන මොන දෙයකට හරි පයින්නවා. ඊට පස්සේ ඒකත් ටිකක් වෙලා ඉනකොට ආයෙත් ඒකත් නීරස වෙලා ආයෙ මේකටත් එනවා. ඉතින් මේ සිද්ධිය වෙන්න දෙන්න මේ සිද්ධියට යටත් නොවි මේක හරහා නොගිහින් උත්තරයක් නැහැ. කෙටි උත්තරයක් නැහැ. කීපතාවක් වෙන්න ගියාම අර පිටේ යන ගතිය දුර යනවත් අඩු වෙනවා, ගස්සලා ගෙනත් දාන ගතියත් අඩු වෙනවා. හැම වෙලාවෙම තමන්ගේ මූල කර්මස්ථානයේ සරණට පීඩට කල්යාණ මිත්‍රකගේ ඉන්න බවත් තේරෙන නිසා මේක ටිකක් කල් ගියාම ඕක පිළිබඳ අත්දැකීම තහවුරු වෙනවා වාසියට වාසියට හැරෙනවා තමයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙන් ඊයේ දිනේ ලද කමඨහන් උපදෙස් අනුව සතියේ පැවැත්වීම වුණු කරමි. දැන් පරියංකේදී හුස්මේ විවිධාකාරයෙන් ගෙවි හුස්ම නොදැනෙන අවස්ථාවට අවදිවත් වීමට හැකියාවක් ඇත. හුස්ම නොදැනී නැවත දැනෙන අවස්ථාවට පෙර තරමක කාලයක් සතියේ පැවැත්ම මතක් කරගත හැකිය. බොහෝ විට මෙම කාලය තුල කෙදිනකවත් පියවි ඇසින් නොදකින ලද පුද්ගලයන් භාණ්ඩ යන්ත්‍ර සූත්‍ර දර්ශන ඇති වී නැති වී යයි. ඒවා දෙස බලා සිටිනවා හැර කිසිවක් සමග ගණදෙනුවක් සිදු නොවේ. එක් පරියන්කයකදී කීපවරක් මෙම අත්දැකීම් ඇතිවේ. දැන් හුස්ම ගෙවි කිසිවක් නොදෙනු කාලය ගැන ඇති සැකය අඩුය. උපදේශවලට අනුව මෙම කාලයට පෙර හා පසු සතිය තවත් දියුණු කරගෙන යාමට අපේක්ෂා කරමි. ඔබ වහන්සේගේ මඟ පෙන්වීමට බොහෝ කෘතඥ වෙමි. ප්‍රශ්නය ඉහත සඳහන් කළ පරිදි හුස්ම නොදැනෙනසේ හැඟෙන කාලයට සතිමත් වීමට උත්සාහ කිරීමේදී මාහට තිබූ යටගිය ප්‍රශ්නයක් නැවත පැන නැගුණි. එය මෙසේය. යම්කිසි අරමුණක සතිමත් වීමේදී මනසේ සිතුවිලි සිත දවන ආකාරය අඩු වූ විට මාහට ඒකාකාර තරංගායාමයක් ඇති හඬක් ඇසේ. රැහැයන්ගේ කෑ ගැසීමක් සියස්නේ මෙහි ආරම්භ වූයේ ඔබ වහන්සේ මීට පෙර සිඩ්නි නුවර පැවති වැඩසටහනේ අවුරුදු දෙකකට පමණ පෙර අතරතුරදීය. අවුරුද්දක් පමණ කාලයක් මෙම ශබ්දයේ සතිය පැවැත්වීමට රුකුලක් ලෙස හැඟුණි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව මෙම ශබ්දයේ තිබෙද්දීම සතිමත් වීම පුරුදු කෙලෙමි. නමුත් මේ අවුරුද්දේ මුල සිට එම ශබ්දයේ යම්කිසි බාධාවක් ලෙස හැඟේ. එසේ වීමට හේතුව මෙම ශබ්දයේ එදිනදා වැඩ කටයුතු වලදීද පසුබිම් වාදනයක්සේ ඇසෙන බැවින් විශේෂයෙන් යම් අරමුණක සතිය පැවැත්වීමට උත්සාහ ගන්නා විටදී මෙම ශබ්දය හා අරමුණ අතර සතිමත් බව සීඝ්‍රයෙන් මාරු වේ. ශබ්දයේ දිගටම තීව්‍ර වන අතර අරමුණේ සතිය කෙමෙන් ගිලිහියයි. ශබ්දයේ ඒකාකාරී බව මිස කිසිම වෙනසක් ඇතිවන්නේ නැත. අතරක් නැතිව දිගටම මෙම හඬ ඇසේ. මෙම ශබ්දය නැතිවන්නේ මනස යම්කිසි තරමකට සිතුවිලි වලින් පිරුණු පසුය. එනම් බොහෝ විට අසතිමත් අවස්ථාවල බව බවට දල අදහසක් ඇත. පෙර සඳහන් කළ පරිදි වසර දෙකක් පමණ කාලයක් පවතින මෙම ශබ්දය මෙම වැඩසටහන ආරම්භ වූ දිනේ සිට ඊයේ වෙනතෙක් තීව්‍ර වූයේ නැත. ඇතැම් දිනවල එවැනි ශබ්දයක් තිබුණාද කියාවත් මතකයක් නැත. ඊයේ සිට බොහෝ පරයන්කවලදී හසක් මෙනේදී මේ ශබ්දය සහ මූලික අරමුණ අතර සතිය දෝලණය වෙන බවක් හැඟේ. පරයන්කේදී හුස්ම තුනී ගිය තුනී වී ගිය පසු විවිධ මනෝ දර්ශන පෙනෙන බව මෙම ශබ්දය ඇසුණා කියා මතකයක් නැත. විවිධ මනෝ දර්ශන පෙනෙන විට මෙම ශබ්දය ඇසුණා කියා මතකයක් නැත. මෙම ශබ්දයේ කුමක්ද? ඒ අසනවාද නැතහොත් ඇසිනවාද කියා සැකයක් පවතී. මෙම ශබ්දයේ පවතින අවස්ථාවලට මුහුණ දෙන ආකාරය ගැන උපදෙස් පතමි. දීර්ඝ විස්තරයට සමාවනසේක්වා තෙරුවන් සරණයි. හරි ඉස්සල් මතක් කරා වගේ මේ සද්දය හුදේකලාවේ හුදේකලා වෙච්ච බවට ලකුණක් ගන්න. ඉතින් සමහර හුදේකලාව කාලකණිකමක් විදිහට සලකනවා. ඒකට තමයි මානසික අසහන එනවා, පාළුව, කංසාවාරීමේ රෝග. ඉතින් ඒක ඇත්තටම භාවනා පැත්තෙන් බලනකොට ලොකු ජයග්‍රහණයක්. නමුත් ඒකට දෙන අර්ථකථනයේ හැටි. loneliness ද loneness ද කියලා ඒ නිසා Hindu ආගමේ පිළිගන්නවා මේ සද්දේ තමයි ලෝකේ ඉස්සල්ලාම ඇතිවෙච්ච ශක්තිය. මේ සද්දෙන් තමයි අනික ඔක්කොම ඇවිලා තියෙන්නේ. ඒ නිසා මේ සද්දේ රූපයක් බවට පත් වෙනකොට සද්දේ නැහැ. මේ රූපේ මේ සද්දේ හිතවිල්ලක් බවට පත් වෙනකොට සද්දේ නැහැ. මොනක්වත් නැති වෙනකොට බේසික් ප්‍රයිමෝඩියල් එනර්ජි එක කලල අවස්ථාව මේකයි කියලා කියනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී උඟාක් හිත කෙලස් නැති තත්ත්වයක් තියෙයි. ඉතින් ඒක උරු කරගත්තා නම් ඒ සද්දේ කවදාකවත් අපිව දාලා යන්නේ නැහැ. ඒ සද්දෙට ඕන වෙලාවක යන්න පුළුවන්. ඒ නිසා සමහරු ඒකම ස්පෙෂලායිස් කරනවා. සමහර තැන්වල සමහර වෙලාවට ඒක හුදුට ප්‍රකටව දැනෙනවා. නොදැනෙන තැනක් නැති තරම්. ඒක නිසා මේ ආනාපානටත් වැඩිය ප්‍රයිමෝඩියල් එහෙම නැත්නම් මේ ප්‍රාග් අවස්ථාවක් කියලා පුළුවන් තරම් තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒකත් එක්ක යාළු වෙලා මේක වාසියට හරව ගන්න එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස අප විසින් දැන් පුරුදු පුහුණු කරන සතිය දිනු කිරීමේ කායානුපස්සනා වැඩපිළිවෙල හොඳින් අවබෝධ කළෙමි. අනන්ත වාරයක් වෙන්. එහෙත් අප දැන් කරන වැඩපිළිවෙල සහ සබ්බාසව සූත්‍රයේ භාවනා පහතබ්බා අවස්ථාවේ සිදු කරන්නේ වෙනස් භාවනා ක්‍රමයක්ද? මෙහිදී අනුගමනය කෙරෙන්නේ විදර්ශනාවට බර භාවනා ක්‍රමයක්ද? මෙම අවස්ථාවේදී මේ භාවනාව සිදු කරන්නේ සෝතාපන්න පුද්ගලයෙක් විසින්ද කරුණාකර මෙම වෙනස පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ඔයාල මුලින්ම කියලා විදිහේ කායනුපස්සනාව වැඩෙන බව තේරෙනවා නම් ඒතුළු අහන ප්‍රශ්න ඔක්කොම ඒකට බාධාවක් කියලා මතක තියාගන්න. ඒ නිසා පුළුවන් තරම් ඒ කායනුපස්සනාව දිගට කරන්න සෝවාන් වුණත් ওই කායනුපස්සනාවමයි. සකදාගාමි වුණත් ওই කායනුපස්සනාවමයි. රහත් වෙන්නෙත් ඕකේ. ඒක නිසා අපිට තියෙන්නේ බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගෙන ඔය අහන හැම ප්‍රශ්නයකම කරන්නේ වර්තමාන මොහොතේ සත්‍ය කරලා දාන එක. මේ ප්‍රශ්න හරි විචිත්‍රව හරි ෆිලොසොෆිකලි හරි ප්‍රොලිෆික් පේනවා. හැබැයි ඒකේ වෙන්නේ අර සරලකම නැති වෙනවා. ඒ නිසා නිකන් සාමාන්‍ය කීත හැකි අදාහගන්න ඒ කායනපසන ඉන්නා තාකල් ප්‍රතිපදාව යන. ඔය කල්පනාවේ ඉන්නා තාකල් අපව කරකොලා හිතපදන්න කියලා දාන. ඒ නිසා සිම්පල් වෙන්න, අහිංසක වෙන්න, සරල වෙලා කායනපසන වෙනවනම් ඒක තමයි කරන්න තියෙන දේ යුතුයකම කියලා ඉදිරියට යනකොට ඒත් ටික සිද්ධ වෙයි. ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ. කනගාටු වෙන්නේ. බෑ දෙකකට කිට්ටු කරලා තියෙනවා කොහොමරි විනාඩි 40ක විතර 40 විතර කාලයක් ඉතුරුලා තියෙනවා සක්මනට. ඒක නිසා අපි තවදුරටත් අහන්නේ ප්‍රශ්න තියනවාද කියලා. අපි නම් මෙතනින් අපේ සතිವಾರය සමාප්ත කරනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.